අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද තවත් නිසරණ වනයේ බ්‍රහස්පතින්ද දවසකටයි ලැබිලා තියෙන්නේ බ්‍රහස්පතින්ද ධර්මදේශන අවස්ථාව සිළුම දෙනා ධර්මදේශනාවකටයි මේ සූදානම් වෙන්නේ කියලා අදිස්ථාන පීඨවගෙන tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථංගබෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන අග්ගිවච්ඡගොත්ත සූත්‍රයේ අවස්ථා 15ක් විතර වගේ ගත කරලා තියෙනවා නැත්නම් ධර්මදේශනා 14ක් විතර වගේ ගෙවම් කරලා තියෙනවා ඒ සූත්‍රයම මාතෘකා කරගෙන අද මේ පාලසෙනි වතාවටත් මගේ ඉලක්කම් වල හැටියට ධර්මදේශනාවට අපි මාතෘකා පාඩේ උද්දෘත කරගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. ඒක බුරුම පොත බලනකොට තියෙන්නේ අග්ගිවච්ඡ සූත්‍රය කියලායි. ඒ ගොත්‍ර නාමය ඒක ඇතුළත් වෙලා නැහැ. කෙසේ නමුත් ඒ සූත්‍රයේදී මේ අග්ගිවච්ඡ ගොත්ත කියන මේ වච්ඡ ගොත්ත කියන ගෝත්‍රේට අයිති අග්ගි කියන බ්‍රාහ්මණයා ਸਰවඥාන්සේ හම්බ වෙලා එක විදියකට විරුද්ධ එක විදියකට සමාහිත සමගි සම්පන්න සාකච්ඡාවට ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන්නේ සරුවචනාංශ උත්තර දී ගන්න බැරි ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරනවා. කෙසේ නමුත් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා උත්තර ලැබීමෙන් හොන ලැබීමෙන් යා සාකච්ඡාව දෙපසට අරින්න දිගින් දිගට ගෙනිනවා තමන්ගේ තියෙන අහිංසක දැනගැනීමේ ආශාව නිසා. ඒ නිසා අනිත්‍යං වලදී ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන මේ ප්‍රශ්න සර්වඥාන්සේ අන්තිමට ඇයි එහෙම කරන්නේ කියලා මොලයක් ඇති කෙනෙකුට ඥානයක් ඇති කරන තීරුම් ගන්න යම් ප්‍රමාණයක් මේ බමුණත් එක්ක හදා බෙදා ගන්න. නැත්නම් බමුණට ඇති වෙන්න තොරතුරු දෙනවා. ඇති වෙන්න ආයුධ දෙනවා. ඉතින් ඒ නිසා පේනකොට සුවද සාකච්ඡාවෙන් අපිට ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න 10 කියන්නේ අභ්‍යාකත වස්තු. ව්‍යාකරණය කරන්නේ නැති බාර ගන්න නැතුව විසිකරන ප්‍රශ්න කියලා කියන්න පුළුවන්. අහක දාන නඩු අභ්‍යාකතයි. නමුත් මේ බමුණ කොහොම හරි ඒ 10ම ගෙනල්ලා ඒකෙම සරුවචනාංශේ කුප්පනවා අවුස්සනවා. ඉතින් අපි ඒකට සෑහෙන කාලයක් ගත්තා. මේ තල වශයෙන් අපි මේ අද දේශනාවට මතක් කිරීමක් නිදානයක් උප්පත්ති කතාවක් කියනවනම් ඒ ප්‍රශ්න 10යි තියෙන්නේ මේ ලෝකේ ශාස්ත්‍රතද උච්ඡේදද කියලා. ලෝකේ සදාකාලිකද නැත්නම් අපි මැරුණාට පස්සේ ලෝකෙත් මැරලා යනවාද කියලා. එහෙම නැත්නම් මේ ලෝකයේ අන්තයක් තියනවාද? මේ මයික්‍රොස්කෝප් දාලා ටෙලස්කෝප් දාලා බල්ල බල්ල බල්ල බල්ල මේ මේ ගැලැක්සි එකේ එහෙම නැත්නම් මේ ක්ෂීරපතේ එහෙම නැත්නම් මේ අන්තරීක්ෂයේ කෙලවරක් තියනවාද? එහෙම නැත්නම් කෙලවරක් නැද්ද? අන්තවා අනන්තවා. ඉතින් ඒක තමයි අද තියෙන ලෝකේ තියෙන ප්‍රධානම එහෙම නැත්නම් විශාලම ජාත්‍යන්තර මේ පරිශන ආයතන වල අපෙන් ගන්න ආදායම් බදු යොදවන වරනවා. ලෝකේ අන්තයක් තියෙනවා කියලා වෙනම විද්‍යාඥ කොටසක් කියනවා. අන්තයක් නැහැ කියන එකට තම කොටාශයක් ඉන්නවා. ඒගොල්ලෝ ඉතින් සදාකාලිකව වවාගෙන කනෝක එකක්වත් කෙලවර කරන්න බෑ. හැබැයි කෙලවර කරන්න බැරි භවෙත් දන්නේ නැහැ. ඒ නිසා අනුකම්පා කටයුතුයි. ඒ වගේම හෝති තථාගතෝ පරම්මරණ. යම් කිසි කෙනෙක් අවබෝධයක් ලැබුවට පස්සේ කියනක වගේ තමයි තථාගත වචනේ මෙතන වර නැගෙන ඉතින් තථාගත කියන වචනේ සාමාන්‍යයෙන් නම් ਸਰවඥන් වහන්සේ තමයි අපි යොදන්නේ. නමුත් මෙතන අවබෝධ ලැබපු කෙනා කියන රාතන් වහන්සේ කියන එක සාමාන්‍ය ගන්න පුළුවන්. රාතන් වහන්සේට මරණින් මත්තේ පැවැත්මක් තියනවාද? නැත්නම් මරණින් මත්තේ පැවැත්මක් නැද්ද? නැත්නම් තියෙනව නැහැ දෙකමද? නැත්නම් තියෙනවත් නැහැ නැත්තත් නැහැ. කියන තුන හතරමද කියලා පරාමර්ණ. එනස්තම මේ කළ දේ හොඳක් තියෙනවා. අම්මෙක් තාත්තෙක් ඉන්නවා. කළ දේ හොඳක් නැහැ. අම්මෙක් තාත්තෙක් නැහැ. කොන්නගේ ප්‍රශ්න જાති 10ක් අරගෙන එදා සරුවචනසේ පහළ වෙනකොට ලෝකේ මේ සාකච්ඡාව ගිහිල්ලා පිටියට හැප්පිලා හිටියා කාටවත් උත්තර දෙන්න. ඉතින් මේ බමුණත් මේකයි උත්තරේ. ඉතින් සරුවචනසිංහ අහනකොට උදාහරණයක් වශයෙන් සස්සදාලෝකේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්ති එවම් මෙදිටිනෝ භගවා හෝති කියලා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ ශාස්ත්‍රතයි එයමයි සත්‍යය අනික්ෂාල බොරුයි කියන දෘෂ්ටිය දෙන්නේ කියනකොට බුදුහාම කියනවා ලෝක ශාස්ත්‍රතයි එයමයි සත්‍යය අනිකවරු බොරුයි කියන දෘෂ්ටි මම නැහැ එන ලෝකේ අසාස්වතද ඒත් නැහැ. 10ටම නැහැ නැහැ කියන තුරු බමුණ අහනවා හොඳයි ඔබ වහන්සේ තියෙන කොටම නැහැ කිව්වා දැන් ඔබ වහන්සේ තියෙනවා කියන මොනවාරි තියෙනවා කියලා. නැත්නම් මොනවාරි දේශනා කරන ධර්මයක් බුදු වෙලා කියන දෙයක් අරකට නැහැ මේකත් නැහැ කිව්වොත් නාස්තික වාදයකට නෙවැටෙන්නේ. ඒක ප්‍රශ්න පැන යාමක් නේ. ඒක සර්වචාන්සේ සඳහන් කරනවා මම මේ කියන්න හදන්නේ මේ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුකයි ඒ දුක නැති කිරීමයි විතරයි. මට කියන්න තියෙන ඔච්චරයි. ඉන් එපිට මෙව නෑ මේ ලෝකෙ මේ ප්‍රශ්න නෑ කියන්නෙත් නෑ මං මම මේකට උත්තර බැඳිය යුතුයි කියන්නෙත් නෑ. මම මේ උත්තර දුන්නට සර්වචනස්ගේ සුදුසුකම් අඩු වෙන්නෙත් නෑ. කියලා දැන් බමුණට දෙනවා මේ බුදුචාන්නාංශයේ කියන්ට ඕනේ අපි කියෝ චතුරාර්ය සත්‍යය නැත්නම් බුදුචාන්නාංශයේ ආරපද්ධති දෙනවා. දීලිවර වෙලා ඒ බමුණගේ තියෙන උනන්දුව කියන්නේ අර ප්‍රශ්න විසඳුවා නෑයි කියලා විත්තමනාප කරගෙන සලුවක සාදාල් නැගිටලා යන්නේ මේ ටික අහන්න පොඩ්ඩක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මේ සරුවච්චන්හන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ සරුවච්චන්හන්සේ අවබෝධ නොකරපු හුදී ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් මේ දිගට පස්සේ පහළ වෙන අපි වාගේ විනීජ ජනතාව වෙනුවෙන් කිව යුතු කාරණාව ඉතින් එක එක පැති වලින් අහගන්න එපා මේක කාටවත් බුදුහාමරණ තරම් තේරෙන්නේ නැහැ ඒක නිසා මේ බුදුහාමරගේ ඉදිරිපත් කිරීමට බමුණ සාක්ෂිකාරයෙක් වීම පාර්ශවකරුවෙක් වීම ඊටාම වැදගත් වෙනවා. මොකද අපි හිටියනම් අපිට ওই ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. හැබැයි උත්තරේ වැදගත් වෙනවා අපි දාන්න. ඒ නිසා අපිට බමුණා පහත් කළා සලකන්න පුළුවන් කමකුත් නැහැ. බමුණා බුදුහාමරන්ගේ යම් ප්‍රමාණයක කරුණු අරගෙන තියෙනවා. හැබැයි අරගන්න ගියේ බුදුජානනාංශයේ පරද්දන අදහසින් වගේ කියලා තමයි බෞද්ධ ඇහිම් බැලුවට පේන්නේ. ඒත් මේවට අහුම්කම් දෙනකොට පේනවා පරද්දන අදහසින් නෙවෙයි. උන්වහන්සේ මොනවා හරි කියනවා නම් අහන්න තරම් ශ්‍රද්ධාවෙන් අහන්න තරම් විවේකයක් තිබිලා තියෙනවා බබුණාට. ඉවසීමක් තිබිලා තියෙනවා. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ පංච උපාදානස්කන්ධයන් ඇති හැටියෙන් දැකලා ඒක දුකයි. ඒ දුක නැති කිරීම විතරයි මම කතා කරන්නේ. එන්නේ ඒක විග්‍රහ කරනකොට කියනවා බුද්ධඥානසමේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් සාමාන්‍ය බෞද්ධය අඳුරගන්න මේ උපාදානස්කන්ධ විශේෂෙහි ਸਰවඥානසේ පිහිටපු හැටි පිහිටන හැටි අනුන්ට පිහිටියව හොඳයි පිහිටියොත් හොඳයි කියලා කියන හැටි පිළිබඳව කරන දේශනාවේ අපි ඉන්නේ. ඒකෙදී බුදුජානනාංශය සඳහන් කරනවා මේ පුද්ගලයා බොහෝ විට මමය ඒකකයක් වශයෙන් තනි පුද්ගලයෙක් වශයෙන් සලකනවා. මොකද එයා දන්නේ නැහැ මේක විචල්්‍ය සාධක රාශියක සංප්‍රයුක්තයක් කියලා. එයා ඒකකයක් වශයෙන් එයා ඒක හේතු හොයන්න හදනවා. ඒක ඵල හොයන්න හදනවා. අන්තිය දැනගත්තොත් මේ පුද්ගලයා කියන්නේ සත්‍යය කියලා කියන්නේ මමයා කියලා කියන්නේ හේතු රාශියක් නැත්නම් කරුණු කාරණා රාශික සංගතියක් කියලා. ඒ සංගතියට අදාළ හේතු විවිධයි. ඒ නිසා ඒක හේතුක දෙයක් මේ ලෝකේ ඇති වෙන්නේ නැහැ. ඒක ඵලයකුත් නැහැ. හේතු රාශියක් තියෙනවා. අපිට පේන්නේ ප්‍රසිද්ධ හේතුව විතරයි. ඉතින් අපි ඒකට කරන විනිශ්චය ඒකාන්තයෙන්ම ආංශිකයි. ඒකම අපි දකින්නෙත් එක ඵලයයි. ඒකට වැහිලා තියෙන අනික් ඵල පේන්නෙත් නැහැ. ඒකට පැත්තෙන් පැත්තෙන් අනික් ඵල පේන්නෙත් නැහැ. ඒක නිසා අපි ගන්න සාක්ෂි පාක්ෂික පාර්ශවිකයි. ඒ නිසා දන්නවනම් <clears throat> පුද්ගලයෙක් කිව්වහම එතන තියෙන උපාදානස්කන්ධ පහක්. ඒකට බරපතලයින ප්‍රශ්නේ. උපාදානස්කන්ධ පහක් කියලානේ ඒ පුද්ගලයා මේ මාව තහවුරු කරන, මාව සාක්ෂි කරන, මාව පෙන්වන්න මේ දුරංගිරි පහක් බදාගෙන ඉන්නේ. ගෙඩි පහක් බදාගෙන ඉන්නේ. හැබැයි එයා අර කතරගම දෙයන්න මූණු හයයි කඳවල් එකයි වගේ කඳෙන් අල්ලගත්තට මේකට මූණු පහක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා යා එක්කෙනෙක් අල්ලගෙන මම යා කියන්නේ ඒක ඝණයක්, ඒක පුද්ගලයෙක්, ඒක සතෙක් කියලා කියන ඉතින් සර්වඥාන් කියන එක ඊ අල්ලගත්ත එක හරි. ඒ තමයි ඉතින් මාත් අල්ලගත්තේ. නමුත් මම කියනවා ඔයාලට මූණු පහක් තියෙනවායි කියලා. නැත්නම් මේ අල්ලගත්තේ මිටික් කියලා. කලාපයක් කියලා. එහෙම නැත්නම් ඝණයක් කියලා. මේ ඒක ඝන සංඥාව ආවොත් මම කරනවා කියන එක මට වුණා කියන එක වළක්වන්න බෑ. නමුත් මෙතන පහක් තියෙනවා. ඒක නිසා එකක් තමයි මේ රූපය කියන ස්කන්ධේ. ඒක කියනවා මම කරේ කියලා. ඉතින් ඒකල්ල කියනවා ඒකල්ල කියනවා මට රිදුනේ කියලා. මට දැනුනේ කියලා රූප ස්කන්ධේ වෙනමම මේ දේශ සීමා අරගලයක් හදන්න හදනවා. ඉතින් ඔක්කොම ඉව කරද්දි නටද්දි වේදනා ස්කන්ධය කියලා කියන නෑ නෑ. මේක මම ඉකලේ වේදනාව ඇවිල්ලා පැය වෙන්න හැදුවට මුදුන වෙන්න හැදුවට මමයි කලේ විඳවන්නේ මමයි හොඳ හෝ නරක මටයි තියෙන්නේ මම රූපෙන් වෙනස්. මම වේදනා කියන ස්කන්ධයක්. මම නාම නෙවෙයි. මම රූප නෙවෙයි නාම. මම අරූප. ආයතකොට මේ ඒ කතාවදී ගහගත්ත සංඥාව කියලා කියනවා. උඹලා දෙන වෙන් කරලා අඳුර ගන්නවත් මම ඉන්නේ හින්දා. අඳුනා ගැනීම වෙන්නේ මගෙන්. ඒක නිසා මේ දේවල් දැන ගැනීම සඳහා ලකුණු කියන්නේත් මම. ලකුණු අනුව දැනගන්නෙත් මම. ඒ නිසා බලෝ කතා කරන හැම භාෂාවම හැම sannivedanayakම මගේ නූල් සූත්‍රයක්. උඹලා නූල් සූත්‍රය දන්නේ නැතුව මේ කතා කරනකොට උඹලා කතා කරන දේ කිසිම හරයක් නැහැ. තියෙන සංඥා ටිකක් විතරයි. ඒ නිසා මෙතන දෙල්ලංකාරය මමයි. මම දැම්මොත් සංඥාවක් ඔබලා කොට ගන්නෑ. උඹලා කනවා ඒක. ඒ නිසා දැනටත් කාලා තියෙන සංඥාවක් කියලා එහෙමනම් කියන්නේ නැහැ. නමුත් සංඥාව එහෙම තමයි අපිට කියන්න වෙන පුද්ගලෙක් වශයෙන් ගත්තොත්. ඒකට සංස්කාර ඉඳලා කියනවා රූප වුණත් වේදනා වුණත් සංඥා වුණත් උඹලා ඒ ඒ බව දැනගත්තට පස්සේ කෙරුම මමයි. කෙරුවාවල් කරවන්නේ මමයි. මම තමයි කාය කෙරුවා. මම තමයි වචනේ කෙරුවා. මම තමයි හිතේ කෙරුවා. ඒ නිසා උඹලා රූප කියාගත්තත් වේදනා කියාගත්තා සංඥා වශයෙන් එකිනෙකට ලේබල් ගහගෙන කටයුතු කරත් වෙච්ච යමක් තියෙනවා නම් මමයි කෙරුවා. හැබැයි යා කියන්නේ වෙච්ච සියල්ලම දුක කියලා. යා කියන්නේ මම අර නිර්මාණය කරා මේ දක්ෂකම තිබුණා මේ දියුණුව හැදුවා මට තමයි මුල්ම අදහස ආවේ මම තමයි මුල්ලුනේ කියලා එයා දඟලනවා. ඇත්ත 100%ක්ම ඇත්ත. නමුත් ਸਰවචනාංශි පස්සේ සූත්‍රය උනට වෙනවා මෙයා කරලා තියෙන හැටි ඔක්කොම දුක පිණිස විතරයි කරලා තියෙන්නේ. ඒකට අපි එයාට තෑගිත් දීලා තියෙනවා, නොබෙල් ප්‍රයිස් උත් දීලා තියෙනවා, ඔක්කොම දීලා තියෙනවා. කෙරුමත් එයා තමයි. හැබැයි එයා දන්නේ නැහැ රෙද්ද උසලා බැලුවොත් දුකක් හදලා තියෙන කියලා. ඔය හතර අල්ලගන්නට සාමාන්‍යයෙන් එදා ඉන්න ඉන්දියානු බමුණු සමාජයේ ප්‍රාග් බෞද්ධ සමාජයේ දක්ෂ වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් දැනගෙන හිටියා පිටිපස්සේ විඥානය කියලා එකක් තියෙනවා. මේක තමයි ඔක්කොටම හොරමුලේ නායකයා. එයා තමයි ඇත්තටම කරන්න කියන එකයි. බමුණු අතේ තිබුණු න්‍යාය ඒගොල්ල මේ කෝෂ නියාමයක් කියන්නේ කෝෂේ පිටම කරඬුව තමයි රූපේ. ඒක යට තමයි වේදනාව තියෙන්නේ. වේදනාවට සංඥා තියෙනවා. සංඥා සංස්කාර තියෙනවා. ඒක මැද පොල් ගහක ගොබේ වගේ දන්ත ධාතුන් වහන්සේ කරඬු හතක් වැඩ ඉන්නවා වගේ මැද විඥානිනෝ මෙයා තමයි කෙරුමා. ඒ විඥාණය විඤ්ඤප්ති මාත්‍රතා සිද්ධි කියලා බුද්ධ ධර්මෙත් නිකායක් තියෙනවා. අන්තිමට බලනකොට විඥාණය විතරයි. විඤ්ඤප්ති විඥාණයකට විඤ්ඤාත් වෙනින් තමයි මේ මොළේ ලෝකේ තියෙන්නේ. ඒ විඤ්ඤාති මාත්‍රයක් විතරයි මේ ලෝකේ වෙන මොකක්වත් නැහැ. ඒක මහායාන මේ යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා. විඤ්ඤාති මාත්‍ර ධාතිද්දී පරම විඥානාර්ථ ස්වභාව කියලා ඔය අනගාരിക ධර්මපාලතුමයි බ්ලවර්ට්ස් කියලායි වෙන් වෙන්න හේතුනෙත් ওই මාත්‍රකාව. ඒගොල්ල පරම විඥානේ පරමයි. ඒක Hindu සහ බෞද්ධ අතර මැදින් යන අද්වෛතවාදයේ අදත් ලොකු බේර ගන්න බැරි තැනකට අපි අතපත් වෙලා තියෙනවා. සංඛ්‍ය කියන මිනිස්සයා නැවත බුද්ධ ආගම Hindu ආගම ඇතුළට ඇදලා ගත්තා. ඔය අද්වෛතවාදයන්. ඒ අද්වෛතවාදයට ගියාම අපි මේ අද කතා කරන දෙයටත් වැඩි බොහොම සියුම් තැනක් තියෙන්නේ. හැබැයි ඒක බුද්ධාව විනාශ කරන්න ආව මතයක් කියලා මත ප්‍රකාශ කරනවා. නමුත් ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ තරම් සියුම් ගැටයකින් තමයි බුදුරජාණන්සේ මැකුවේ ඉන්දියාවේ. ඒත් ඔය අද්වෛතවාදී විඥානේ තමයි සෙල්ලංකාරය. ඒතකොට විඥානයේද බ්‍රහ්ම පදාර්ථය කියන්නේ. විඥාන කියන්නේ පුද්ගල වදයක්ද? විඥානය කියලා කියන්නේ සදාතනික චිත්ත නියාමයක්ද? එහෙම නැත්නම් විඥානය කියලා කියන්නේ න්‍යාය ධර්මයක්ද? කියන දෙකේ පුද්ගලවාද පුද්ගලත්වය අයින් කරලා ගන්න වාද අතර ඒ හරි අමාරුයි මේ පොතක බලලා එහෙම නැත්නම් මේ දර්ශනයකට ගිහිල්ලා විශේෂ කාරණාවක් වශයෙන් තේරුම් ගන්න. දැන් තේරුම් ගන්නකොට ඔළුව ක්‍රේල් වෙනවා. ඒකට ගියාට පස්සේ කල්පනා කරන ගත්තාම දැන් මේ කල්පනා කරන මමත් මේ කල්පනා කරන්නේ කෙලේශයක්ද? මේ කතා කරන්නේ කෙලේශයක්ද? එහෙනම් මේ කතා නොකර භාවනා කරන එක හොඳද? සත්‍යමත් වෙන එක හරියද? ඒකෝට ඇත්තට මේ විඥානය පිළිබඳ නොදැන සත්‍යමත් වීම පමණ නිවන් දකින්න පුළුවන්ද? සාම විවෘත ප්‍රශ්න. ඉතින් ඒ අනුව බලනකොට අපි පසුගිය දවස් හතරේ රූපය මමය නැත්නම් රූපය පිළිබඳව මේකේ තියෙන මායාකාරී ස්වභාවය වේදනා සංඥා සංකාර ගෙවම් කරා. ගෙවම් කරා කියලා කියන අපි 100ක් දක්ෂ වෙලා අපි නිවන් දැක්කා කියන එක නෙවෙයි. අපේ ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගත්තා. අද අපිට ඉතුරුලා තියෙන්නේ ඉති විඥාණං. ඉති විඥානස සමුදයෝ. ඉති විඥානස අත්ගමෝ. කියලා බුදුරජාන්සේ සඳහන් කළ තුන විඥාණයටත් තියෙනවා මම රූපේ නෙවෙයි කියලා මම වේදනාව නෙවෙයි කියලා සංඥාව නෙවෙයි කියලා සංස්කාර නෙවෙයි කියලා ඒකටම අච්ඡන්ත ලක්ෂණ වගේක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. වෙනමම නැපෙනී හිටිනවා. ඒ නිසා බුදුරජාණන්සේ ස්කන්ධ කඳු පහෙන් විඥාන ස්කන්ධයත් අයින් කරලා තිබුණා. ඊට ඉස්සෙල්ලත් තිබුණා ඒක. බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් විඥානේ වෙනමම මමයා කියන එකේ දෙපාර්තමේන්තු පහෙන් ආයතනවල පහෙන් එකක් විදිහට පංචවෝකාර භාවයේ මේ විඥානයත් තියෙනවා. එතකොට මේ විඥාණය මේය මේපමණය මෙතනින් එහාට රූප වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් සංස්කාර වෙන්න පුළුවන් කියලා මේ විඥානයේ මරියාදාව විඥානයේ සීමාව එහෙම නැත්නම් විඥානයේ වෙන්කොට හඳුනා ගන්න ගතියට දන්නේ නැත්නම් මේ විඥානයේ මේ විඥාන නෙවෙයි කියන එක දන්නේ නැත්නම් ඒක නැති භාවනා කරාට අලකොල මීනකොල දන්නේ නැතුව, එහෙල් ගහ පොල් ගහ දන්නේ නැතුව කකා කකා යන ගමනක් වෙන්නේ. ඉතින් එහෙම නැතුවත් බෑ. ඒ කකා කකා යනකොට කවුරු හරි ඇවිල්ලා බුදු කෙනෙක් බුදු ධර්මයක් බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ ඔන්න ඔය තියෙන පලාමල්ලේ මෙන්න මේකයි විඥාණය කියලා කියන්නේ කියලා. ඉතින් එතකොට අපිට වෙනවා විඥාණය පිළිබඳ අර්ථකථනයක් ගන්න. මේ මේ කියන අගිවච්ඡ ගෝත්‍ර සූත්‍රයේ සන්දර්භයට සාපේක්ෂව විඥානය කියලා කියන්නේ මම සහ මම නෙවෙයි කියලා බෙදෙන බෙදිල්ල. මොන දේ හරි ගැටුමකට ප්‍රපංචයකට කතාවකට ජිතුමකට සිත්තමකට නිර්මාණයකට හේතු වෙන්නේ මේක සහ මේක නොවේ කියන අතර වෙනස තමයි. ඒක තමයි ඉති විඥාන උච්චර විඥානය කරන්නේ. ඒක බෙදපු ගමන් දෙන්න ගහ ගන්න. ඒක තමයි ලෝකත් ස්වභාවය. බෙදලා නැති වෙලාවෙත් ගහ ගන්නවා. ඉතින් ගහගන්න ලිතු ඌ මට ගහනවා මට ඌ ගහනවනේ එතකොට. එතකොට ඒකේ ෆයිට් එකක් නැහැ. දැන් ඌයි මායි වෙන්කල ඌ මට ගහනවා මට ඌ ගහනවා වෙනවා විඥානයේ ඔන්න ඔතන තමයි ඉන්නේ. එතකොට විනෝද සමේ බටි කතා කරලා කියනවා මචං දුන්නා ෆයිට් එකක්. ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා ළඟේ ටික හොබ්බවනේ කුටි කාලා තියෙන. ඉතින් අර කරවටිකන් එන ඇත්ත කතාව. ඒ කියන්නේ මෙහෙමයි මට ඌ ගහනවා ඌ මට ගහනවා. එච්චරයි. ඌක තමයි සංසාරේ උදා දුක්ඛ සත්‍ය කියන්නේ. ඌ මට ගහනවා මම ඌට ගහනවා කියපු ගමන් විඥානේ ඇවිල්ලා ඉතින් ඊට පස්සේ යුක්ති ආයුක්තිය හරි වැරදි හොඳ නරක පිට මම එන්න පටන් ගන්නවා. ඉතින් අර ජෝක් එකක් වුණත් ඌ මට ගහනවා මට ඌ ගහනවා කියන එක තමයි අපි ඊළඟට ගන්න පරිප්පුවක් මේ සංසාරේ කියන්නේ. අපි හිතන එක නෑ ඒක දෙයයන් ආංශ කරපු එකක් ඌණීමක් කරපු එකක් නැත්නම් අසවල් විස බීජ කරපු එකක් කියලා මොකෙක් හරි ඒජන්ත කෙනෙක් පත් කරගන්න හදන. ඒකල්ලා ඒ ඒ යන්ත්‍ර ගහන එක තමයි ওই ලෝක විශ්ය කියන්නේ. කවුරු හරි එකක් අල්ල ගන්නවා මේ වැඩේට. එක්ක ආණ්ඩුව අල්ල ගන්නවා. නැත්නම් කාලගුණය අල්ල ගන්න. නැත්නම් කාපු ආහාර අල්ල ගන්න. මොකක්කටි අල්ලන්නේ කියනවා. අන්න අන්නර පරට් යන වුණා නම් මේ තේරම හරින ඕනෝක මරලා දාම කියලා ඔක්කොමලා එකතු වෙලා ඒ කුණීන බණ්ඩියාට පහර දෙන්න තමයි අද ලෝකේ තියෙන දේශපාලන කතා තියෙන්නේ. ඒක පත් කරන හැටි බලනකොට වැරදිකාරය අහවලයි කියලා පත් වෙන හැටි බලනකොට සියල්ලම එකතු වෙලා කවුරු හරි එකේ කල්ලා ගන්නවා. අල්ලගෙන ඉල ඌට ගහලා ඔක්කොම රතුන් ගෙදර ගිහිල්ලා බලනට අර දුකම තමයි. අරු අල්ලන් ඉස්සලා තිබුණ එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඌනේ වෙන ඊගාවේ කල්ලනවා. ඒකට අපි පක්ෂ පිළිහිටවනවා, ආර්ථිකය හදා ගන්නවා, සමාජ මට්ටම් හදා ගන්නවා. ලාභ සත්කාර සම්මාන සිලෝකම ඔක්කොම අල්ල ගන්නවා. නමුත් මේ හපාගෙන කන්නේ තමන්ගේම වලිගය කියලා දන්නවනේ. කාල සර්පයා තමන්ගේ වලිගය අල්ලගෙන අයියෙන් හපනවා. දැන් අහු උනායි කියලා. ගිලගෙන ගිලගෙන බලනකොට ඔළුවට කිට්ටු කරනට දෙන්නේ මගේම වලිගය තමයි හපලා තියෙන්නේ කියලා. ඒ කාරණාව තේරුම් ගන්න අපි කැමතිත් නැහැ. අපිට ඕනේ මම සුද්ධවන්තයි මම හරි. මේ අසාධාරණ වූනියම් ක්‍රමයක් නිසායි මම අමාරු වෙන්නේ. අසාධාරණ රාජ්‍ය තන්ත්‍රයක් නිසායි මම වැටුනේ. අසාධාරණ ආර්ථිකයක් නිසායි මම වැටුනේ. අසාධාරණ කාලගුණයක් නිසායි මම වැටුනේ කියලා කවුරු හරි ඒජන්ත කෙනෙක්පත් කරගන්න තමයි විඥානය දෙන්නේ. ඉතින් මේක අපි හිතනවා ඥානය කියලා. දීපු ගමන් ඒ මනුස්සයාට විරුද්ධව කැතපට ගහගෙන අපි කෑවත් නැතත් බීවෙත් නැතත් අපිට ෆයිට් එකක් තියෙනවා. ෆයිට් එකේ නේ ජීවත් වෙන්නේ. දිගටම යන්නේ ඕකමයි. ඒ ඒජන්ත මාරු කරනවා. වැරදි කාර්යය එක එක නැකින මාරු කරන කැකිල රජුගේ තීන්දුවේ තියෙන එකයි. දිගින් දිගටම දිගින් දිගටම අපි කවුරු හරි හොයනවා මේ කුරුසෙත් තියලා එන ගහන්න එකේ. ඌට එන ගැවුවට පස්සේ සියල්ල සතුටින් හමාර වෙනවා. හැබැයි ගෙදර ගිහිල්ලා බලනකොට අතකම තමයි. මොකද මිනිහා නෙවෙයි වැරදි කාර්යය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට එන ගැහුවත් මොකක්වත් ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. මෙන්න මේ කටයුත්තේදී මේ විඥානයේ ක්‍රියාවලිය භාවනාවෙන් ඇල්ලිය හැක්කක්ද තර්කයෙන් ඇල්ලිය හැක්කක්ද විඥානය මේ ඉති විඥානං කියන එක දක්වන එකේදී විඥාණයම නෙවෙයිද මේ අපිට මේ ලනුව උගන්වන්නේ ඒක බුදුබණක් තමයි ඉති විඥානං කියලා මේ මෙතකින් විඥානයේ වේයයි අපි අඳුර ගන්නකොට මේ මගේ විඥානයේ කැමැතිද මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මගේ විඥානයේ කැමැතිද විඥානේ පච කළ දාන්න මගේ විඥානේ කැමැතිද විඥානේ නිෂ්ප්‍රභ කරන්න. මම කැමැතියි මගේ ඔළුව හපා ගන්න. මම කැමැතිද මගේ මාන්නේ දිට්ඨිය අයින් කරන්න. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ ඉති විඥානං කියන කාරණාව ධර්ම කාරණාවක් කියලා හිතනවා නම් ඒක අඟ දිගේ ඉහළට පීලන එකේ. භූමි සම්ප්‍රදායට අහුවෙච්ච එකක් නෙවෙයි. මේ මිනිස්යාට ඊට පස්සේ තමන්ගේ මොළුව කණ්ඩ හදන මිනිහෙක් වශයෙන් තමයි තේරෙන්නේ. කොටින්ම කියනවා නම් ඉති විඥානං කියන ප්‍රශ්නයට ඔළුව දෙන මිනිහා ඥානභාගීය සීදීනසා ගැනීමකටයි පුදුදරවෙන්නේ. ඒ නිසා හීන් දාඩි දානවා කාට හරි ඥාණයෙන් තමයි සීදී නසා ගන්න හදනවා. ඒක කවුරක්වත් කැමති නැහැ. අපි මේ සීදී බේරගෙන තමයි ඔක්කොම හදන්න. එතකොට විඥානේ බේරලා ඉවරයි. ඌ දිගටම ගැටි ගහගෙන ගහගෙන යනවා. ඒ නිසා කොයියම් කෙලාක ඉති විඥානං කියන එකට හිත ගියා නම් හොඳ එක්ක හිර වැටෙන්න ඕනේ. එහෙනම් හොඳට නිින්ද යන්න ඕනේ. එහෙනම් හොඳගේ ඔළුව පුපුරන්න ඕනේ. මානසික රෝගයක් තියෙනවා වැඩි වෙන්න ඕනේ. කායික රෝගයක් තියෙනවා වැඩි වෙන්න ඕනේ. එහෙනම් ගියයි කොන්න භාවනාව යනවා. මේ විඥානං කියනකට අත තියලා දැන් මේක විදුලි වේගෙට කරන්ට් එකට සබරත්ත සප්නතු අත තියලා ඒ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා මෙතෙන් අත තිබ්බ ගමන් මුළු ඇඟම සහලවනවා මුළු විඥානය කියන්නේ මුළු ඥාන ප්‍රස්ථානෙම සහලවනවා උදාහරණයක් වශයෙන් කියනවා ලෝකේ තියෙන හොඳම ශක්තිමත්ම පාලම හදන ඉංජිනේරුවා හලියටම පාර්මයේ ගුරුත්ව කේන්ද්‍රයට ස්ථාවරේ දීලා සමබර කරලා ඒක පිහිටවන්නේ ඒ පොළවේ තියෙන ඔක්කොම භූවිෂමතා ලක්ෂණ සලකලා ඒක බොහෝම තහවුරු වෙන තාලෙට ඒ නිසා කාටවත් හිතෙන්නේ ඒ පාලම කාර් එකක් ගියාට බුල්ඩෝසර් එකකට කැඩෙයි කියලා. මොකද ඒ තරම් ඒක තහවුරුයි. ඒ නිසා ඒ අපේ ගමේ තියෙනවා මේ කවියක් පීරා දෙනියේ හික සිත්ත්‍ති මහත්තුරු පාලම සදන්නට ගත්තේ ගල්පතුරු ඒවත් මදිව තව ගත්තේ යකඩ කරු පාලම තිබේ මිහි කත පවතිනාතුරු කියලා අපි හිතනවා මොනවා හරි කඩන්න ඕන නම් පෙර දිනේ පාලම මැද මැද කනෝ කඩාන ඵලයන් කියලා තමයි කියන්නේ. කඩන්න බෑ. ඊතරම් ඒක තාම දුවනවා. නමුත් භෞතික විද්‍යාව විනෝදේ පොතේ පයිරල්මන් කියනවා මේ මේ පාලමේ හරියට ගුරුත්ව කේන්ද්‍රය අල්ලලා ගම්මිරි සැටයකින් ගැහුවොත් මුළු පාලම හෙල්ලුම් කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට හරියට ගම්මිරි සැටයකින් ගැහුවොත් ඒක දෙදරනවා. ගම්මිරි සැටේ ප්‍රමාණයට දෙදරනවා. ඒ දෙදරුමේ දෝලන කාලය අල්ලලා දෝලනියත් එක්කම දෙවෙනි ගම්මිරි සැටේ ගැහුවොත් දෙදරුම දෙගුණයකට කිට්ටු කරන්න පුළුවන්. හරියටම පාලන දෝලන වෙන ගහනකොට දෙවෙනි ගම්මිරි සැටෙන් ගහලා ගහලා කඩන්න පුළුවන් පාලම. ගහන්න ඕන හැබැයි ගුරුත්ව කේන්ද්‍රය. ජිල් බෝලකින් ගැහුවා නම් ඒක ඔය ගාන්ටාරේ ගහනකොට ඒ ගහන්ටාරේ ගහපුවාම සම්මිතික වදින ගන්න තියෙනවා. ආචාර්ය ගෝනා බැන්දා වගේ ගහගෙන ගහගෙන ගියාට ඕකේ සද්ද ගන්න බෑ. සද්ද ගන්න තැනක් තියෙනවා. ඒ තැනට හරියට තට්ටු කරන්නේ පිටින් තට්ටු කරත් ඒ දෝලන වේගය එකිනෙකා ගැටෙන්නේ නැහැ ඒකට. ඕනම සංගීත භාණ්ඩයක තියෙනවා. අනිත් වගේ තමයි මේ විඥානයේ කියනට අත තිබ්බ ගමන් මහා ලොක වෙන ගහන්න ඕනේ නැහැ, බෝම්බ ගහන්න ඕනේ නැහැ, ලෑන්ඩ් මයින් තියන්න ඕනේ නැහැ. ගම්මිරිසටින් ගහපු ගමන් තේරෙන්න පටන් ගන්නවා සහලනවා කියලා. පුද්ගලයාම සහල වුණා. ඥානියත් සහල වුණා නාම ධර්මයක්. රූප ධර්මයේ සානිසය හරි එක මෙනෙහි කිරීමක් හිරව ගමන් මනසට තියෙන භාවනා පටන් ගන්නතයි. මෙනෙහි කිරීම කියන්නේ ඔන්න ඒක ගම්මිරි සැටයක්. ඒක නිවන් දැකලා නෑ තාම පාලම කඩාවැටලා නෑ. නම මුළු පාලම සහලවන්න එක මෙනෙහි කිරීමයි ඕන. විඥාණය ඉති විඥානත ඉති රූපං කිව්වත් ඇති. මේ රූපය හැබැයි ඒක සවේදනත් එක්ක පටලවා ගන්න. පටලවා ගත්තොත් ඒ කම්පන වේගයේ මුළු දේහෙම පුපුරවන්නේ නැහැ. දේහෙම දෙදරවන්නේ නැහැ. ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංඛාරා. ඔය මොන එකක් හරි කමන්නේ ඒකට ඒක සංස්කාරගත දෙකේ ස්වාධීන වෙමතු වෙන. ඒ උපාදෝ පඤ්ඤාජාල උප්පත්තියක් තියෙනවා. වයෝ පඤ්ඤාජික නැති වෙන්නේ අනිත් කට්ටිය පටලවා ගන්න නෙවෙයි. විපරිණ අඤ්‍යතත්තම් පඤ්ඤායති රූපේ විපරිණාමයටපත් වෙන්නේ වේදනාත් එක්ක පටලවා ගන්න නෙවෙයි. උණු කිල්ලක් උණ ගහක් මැදින් උඩට එනකොට හැමතැනටම අතුපතර පැටලිලා තිබුණාට ඒ උණ ගහේ කොටස් වෙනයි. ඒක අතුපතර පැටලිලා ඒක වෙනම දෙයක්. අන්න ඒ විදිහට එක මෙනෙහි කිරීම. අපේ මේ අද තියෙන භාවනා පාරිභාෂික શબ્දමාලා මම මේ පාවිච්චි කරන්නේ එක මෙනෙහි කිරීමක් කරන ඒ මනසට තේරෙනවා දැන් නම් වැදුණා අඩියටම බොක්කටම නාභියටම වැදුණයි කියලා තේරෙනවා. ඉෂා කවදා හරි එක තියෙන වැඩිම ජොලිය තියෙන්නේ. නැත්නම් වැඩිම රසාස්වාදේ තියෙන්නේ රූපේ අල්ල ගන්නවටත් වඩා ඉති විඥානං කියලා අල්ලපු දවසේ මේ කොහොම මාෆියා කල්ලි හොරා අහවල් එක්ක නැයි කියලා අහුවෙන පටන් ගත්තා. ඉංගිය ආවා. ඊට පස්සේ මිනිහා ෆලෝ කරන එක විතරයි. මිනිහා දවල්ට බොහොම ලස්සන විශාල රස්සාවක් කරන හොඳ සුද්ධවන්ත මහත්තයෙක්. රැයටත් මිනිහා වෙනවම ඉන්නේ. නමුත් මිනිහා මේ හොර කල්ලියට ගියාට පස්සේ එක එකක් දන්නේ මේ අහවල් පුද්ගලයා අහවල් මහත්මා ගතිය කරන තමයි මේ හොරකල්ලි නායකයා කියලා දන්නේ. මේකයි කියලා කාට හරි සංඥා මාත්‍රයක් ගත්ත ගමන් අදාහ ගන්න බෑ මේ මිනිස්සු නේද දවස පුස්සේම අපිට සදාචාරය උගන්වන්නේ. මේගොල්ල නේද අපිට ඇවිල්ලා ඉඳින් සිටින් කියන්නේ. ඒ මිනිහම නේද මේ අන්තිමට ගන්ති අදින්නේ කියලා බලනකොට කවදාද ඒක තේන්නේ ඔන්නෝකට තමයි මම යකනේ තෝත් ඔච්චරයි බොලේ. තෝත් මේ ලෝකයට සදාචාරය කතා හිටියට තොගේ හිතෙත් තියෙන්නේ ඕන ඔය විඥාණයමයි කියලා ඔය කොයි කඩප්පුලියගෙත් තියෙන. නැත්නම් කොයි හොරමුලේ නායකයාගෙත් තියෙන. නැත්නම් කොයි බුදුහාමරගෙත් තියෙන ගතිය ඔය විඥානේ තියෙනවා. දැන්ටත් තියෙනවා. අපිට මේක දැකපු දවසේ තේරෙනවා මේ විඥාණයට ඕනනම් අපි බුදු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොර කල්ලියක නායකයෙක් කරන්නත් පුළුවන්. ඒ ඒ ප්‍රභවයට තමයි භවය කියලා කියන්නේ. ඒ ප්‍රභවය අතින් අපි ඔක්කොම සමානයි. අපි ඕනම කෙනෙකුට ප්‍රතිපදා දිගේ ගියොත් බුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක දෙයක් කරන්න හිතාගත්තොත් අපි එක්කෙනෙක්වත් කෙරුවට පස්සේ බැලුවොත් අපි අඟුලිමාලට වැඩිය දරුණුයි. බැලුව වැඩිපුරට සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ අර විනය මේ ධර්ම රැකගෙන බාපණ දාන සුදු කොඩිය අල්ලගෙන හිටියට භවය අතින් බැලුවොත් ප්‍රභවය අතින් බැලුවොත් සමානයි. ඉතින් මේ ඔක්කොම ඒක ඒ පැත්තට යදුවොත් බුදු වෙන පැත්තට යදුවොත් යෝනිසමංස්කාරය කියනවා. උරකල්ලියක නායකයෙක් වෙන පැත්තට යදුවොත් අයෝනිසමංස්කාරය වෙනවා. එකම කූඩුවේ ඉපදිච්ච ගිරපැටව දෙන්න. අරණ්‍යයට වැටුනොත් එක පැත්තක් හොරකල්ලියට වුණාද දෙන්නම අහිංසක ගිරපැටව දෙන්නේ. හොරකල්ලියේ දෝෂෙකුත් නැහැ ඉතින් හොරකල්ලිය හැමදාම හොරකල්ලිය. අරණ්‍ය දෝෂෙකුත් නැහැ එකම කූඩුවේ ගිරපැටව දෙන්න දෙකට වටනකොට තමයි මෙතන ලස්සන පේන්නේ. අන්නේ වගේ Tamange මනස තුල නැත්නම් මේ විඥානයේ අන්දන ඇඳිල්ල ගලවලා බැලුවොත් සියල්ලේ ප්‍රභවය තියෙනවා කියන එක තමයි මානව අයිතිවාසිකම කියන්නේ. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක දැන් හොඳ වෙන්න හදලා. එතකොට අපි දන්නේ අපේ තියෙන නරක වෙන්න පුළුවන් හැකියාව අපිට කවදාකවත් වැටෙන්නේ අපි නරක වෙන්න හැදුවොත් ඒක කොච්චර ඇබ්බැහියක් වෙනවද කියන සංස්කාරයක් වෙනවද කියන අපිට හොඳ වෙන්න තියෙන හැකියාව මකාගෙනමයි නරක වෙන්නේ. නමුත් ආයෙත් මැදට ඇවිල්ලා බැලුවොත් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට manussත්වයේ තියෙන අම්මා මැරුවත් manussකමට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අපිට කවුරුවකට දඬුවම් කරන්න අයිතියක් නැහැ. ඒ මොකද මේ මනුස්සයා తాවකාලිකව ඒ වැරද්ද කරනවා. ඔතෙන් ගියා නම් මාත් ඕක කරනවා. ආයෙක මේ කවුරුත් බේරන්න විදියක් නැහැ. ඒ වෙලාවේ යාට හේතු ගන්නකොට මේ හානියක් වෙලා තියෙනවා. එක්කෝ හානිය ගියපන් නැත්නම් ප්‍රසිද්ධ දඬුවමක් විදපන්. එතකොට මානසික සාන්තියක් තියෙනවා. අපිත් යුද්ධය පැසෙනවා කියලා. එසේ කිව්වොත් පස්සන්තෝ පටිකරිස්සාමි කියලා ඌ බන් දැක්කොත් මං හදාගන්නම් කිව්වොත් ඔන්න සාසනේ. එහෙනම් උට පටවලා මොන જાතියෙන් ඌ දන ගස්සලා බිම ඇනලා මොනවා කරුවත් ඌට තියෙන ද්වේෂයමයි. ජයෝ වේරා පතවති. මෙන්න මේකේ අනුසාකි කරගෙන මගේ මේ හිත නටන නැටිල්ල දැන් මගේ විඥානය කරන මේ නැටවිල්ල දිහා බලලා ඉති විඥානම් මේ රූපේ නෙවෙයි. මේ වේදනාව නෙවෙයි. මේ සංඥාව නෙවෙයි. මේ සංස්කාරය නෙවෙයි. මේ විඥානය කියලා තේරුම් ගන්න බෑයි කියලා කවුරු හරි හිතනවා නම් උන්ද මිනිස්සෙක් නෙවෙයි. හැම මිනිස්සෙකුට මේක තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක වෙන්කොට දැනගැනීම තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. පිරිසිඳ දැනගැනීම. වෙන්කොට දැන ගැනීම. අපි රචනයක් ලියනකොට එක දිගට යායට ලියන්නේ පරිච්ඡේද කඩනවානේ. මේක හඳුන්වා දෙයි මේක කතා ශරීරයේ මේක නිගමනේ. ඉතින් එහෙම නැත්නම් කතාවේ අපි ලියන රචනයේ තේමාවක් එළියට එන්නේ නැහනේ. අපි ඉස්සලාම හඳුන්වා දීම කරනවා. ඊට පස්සේ කතා ශරීරයේ ලියන එකත් පිළිවෙලට. ඒක <coughs> රුසියන් ඉදිරිපත් කිරීම සහ ඇමරිකන් ඉදිරිපත් කිරීම. එතෙන් ගියාම යුරෝපාකර ඉදිරිපත් කිරීම නිසා ඉන්දියානු ඉදිරිපත් කිරීම කියන්නේ පරිච්ඡේදය ගොඩනගන හැටි. ඒ පරිච්ඡේදවලත් ඉතාම සරලතනින් පටන් ගන්න අන්තිමටම අමාරුම වාක්‍යයකින් ඉවර කරන එක තමයි ඒක ක්‍රමයක්. ඒ ඉස්ලා අමාරුම වාක්‍ය කියලා ඊගාට ටික ටික ටික ටික සරල ක්‍රමය තමයි අපි ඉන්දියන් ක්‍රමය බුදුරජාන්සේ ක්‍රමය කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ රචනයේ දිහා බලනකොට ලේද කොයි යුගයේ කොයි පැත්තක මානසිකත්වයක් තියෙන මාස්ටර්ද ලියලා තියෙන්නේ කියලා. ඒකට ව්‍යාකරණ දැනගන්න ඕනේ. අන්නේ වගේ විඥානයේ වගේම රූපෙට වේදනාවට සංඥාට සංස්කාරට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. අන්නේ ආවේනික ලක්ෂණ වලින් පිටව ඉති විඥාණං කියලා දැනගන්න යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවනම් මේ द्वේතාවයේ තමයි ලක්ෂණය. විඥානයක් තියෙනවනම් නාම රූප තියෙනවා. ද්වේතාවේ නැති තැනක ඉඳලා ද්වේතාවේ පහළ වුණයි කියලා කියන්නේ විඥානේ නැත්තැන ඉඳලා විඥාන නැත්තැනට ආවා. ඇත්තෙන්ට ආවා. ඉතින් මේ ද්වේතාවේ නැති තැන අඳුරන්න බෑ. ඒක මගේ නෙවෙයි. ඒක මේ සබහා ධර්මයේ. අන්න එතන ඉඳලා මම වෙමි කියනකොටම අහංකාර මමින්කාර එනවත් එක්කම මේ මගේ නම මේ මගේ කය කියලා මේ දෙක වෙන්වීමත් එක්කම තමයි දෙබි දිවිජපත්‍රි සාකේ එළියට එනකොට දෙපියල්ලක් බෙදෙන. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. ඒ දෙපෙත්ත කියලා කියන්නේ ගහ ප්‍රරෝහණේ වගේම द्वේතාවේ හට ගැනීම. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මේ විඥාණය මමය නෑ විඥානයේ මේයය විඥානයේ මෙතකය කියලා දැනගන්නේ යම් තැනකදී අපි වෙමි කියන කවුන්ටර් ගන්න. නැත්නම් අහිංකාර මමින්කාර වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් උදිපාන්තර නැගිටින්න ඉස්සෙල්ලා මම වර්ගීකරණය කරන්න බෑ. ඒක අර්ථකථනයක් දෙන්නේ. අවබෝධ වෙච්ච ගම ආ නැගිට්ටා කියනකොටම මම නැගිට්ටි මේ 10 කුටියේ කාමරයේම උතුරට ඔළුව දාගෙන දකුණට බෙල්ල දාගෙන කියලා දැනගන්නවත් එකම තමයි කතන්දරේ පටන් ගන්න. දුප්පණම් ගන්න. අසහනේ පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා කිසිම දුකක් නැහැ. ඊට ඉස්සෙල්ලා මේ විඥානේ තිබුණාට පදනමක් නැහැ. ඉතින් අපිට පේන්නේ නිදාගෙන ජීවත් වෙනවට වැඩිය හොඳයි අවදි වෙන එක. නමුත් අවදි වීමත් එක්කම මේ පීරි ගෑම පටන් ගන්නවා, දාහය පටන් ගන්නවා, තැවීම පටන් ගන්නවා, පරිලාහය පටන් ගන්නවා, දැවිලි තැවිලි පටන් ගන්නවා කියන එක නෙමෙයි අපි මේ දැවිලි තැවිලි ටික වාසනාවන් අනේ වාසනාවන් රොටි රට දෙල් මාළු කියලා උදේපාන්දරම අවදි වෙච්ච ගමන් කියනවා යන්දන් මේ අන්නන්නතර වෙච්ච හිත එහෙම නැත්නම් ආතබුත නැතුව හිත ඕන්න නැත්නම් අල්ලගත්තයි කියලා. දැන් ළමයා බොක්කේ ඉන්නකම් කියන්නේ නිපදුන කියලා කච්චරෑස් ගාපු ගමම්මනේ කියන්නේ බබා හම්බුනායි කියලා. ඒකට අම්මට පුදුම සතුටක් තියෙනවා. අර යකාට කවදාකවත් නැදුව හුස්ම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ආමාශයේ ඉඳලා පිනාල්ලේ ඉඳලා කටුකම්බියක් අදිනවා වගේලු එන්නේ දූවිලි සහිත වාතේ යනකොට කවදාකවත් මේ ජරාවක් නැතුව ජීවත් වෙච්ච එක අඬාගෙන එනකොට තාත්තට සන්තෝසයි අම්මට සන්තෝසයි වෙන බම්මට සද්දාහයක් හම්බ වෙනවා ඒ කාලේ. ඉන්නකොම සාරය. ඉපදුනේ ළමයේ. පණ තියෙනේ. ඒ නැත්තම් සයිලන්ට් බර්ත් එකක් මලකුණක්. ඉති මේ ඇඳිල්ලනේ අපේ මේ රූපේ ඉපදීනේ ලක්ෂණය අඬාගෙන ඉපදීනේ අපි අඬවලා මැරෙනවා. ඒ කාලතර ජීවිතේ අපි අනේ මේ මිනිස්සෙක් ඉපදුනා කොච්චර වාසනාවන්තද කියලා මේ manussත්ත්ව ප්‍රතිලාභය අපි අගය කරනවා. මේ අගය කිරීමේදී මේ දුක් සහිත ක්‍රදේශයේ ජීවිතයේ බවත් දුක් වැටහෙන්නේ නැති ජීවිතේ මත් වෙලා නිින්ද ගිහිල්ලා ක්ලාන්ත වෙලා වගේ කියන එකනේ අපේ සම්මතයේ තියෙන නිසා නිවනත් වැටෙන්නේ මත් වෙච්ච ක්ලාන්ත වෙච්ච මැරිච්ච පැත්තට. ජීවිතය කියලා කියන්නේ ගහගනින් මැරගන් මැර තමයි ෆයිට් එකක් දීගෙන ඉන්න තාක්කල් චිත්‍රපටයේ හරිම ලක්ෂණයි. හොඳට ෆයිට් තියෙන්න ඕනේ. හොඳට තියෙනවා. ඉතින් මේක තමයි අපි දරුවන්ට දෙන්න හදන්නේ. චුචුඩි සාපයක් නැහැ නේ. ඌට අපායට යනවට වැඩිය ඔය දෙන දඬුවම ඇති හොඳටම. දරුවෙකුට මේ අපි දෙන්න හදන මේ මිනිහෙක් කරන්න හදනවා කියලා කියන්නේ. ඌ දන්නවනේ කෑ තාත්තා උඹ මිනිහෙක් කියලා හිටපන් තෝත් වද්දෙක් තෝ වැඩි බන කියන්නේ තෝත් කක්කොට්ටේ තෝ එනවා අපට කෙලින් යන්න කියන්නේ කියලා දරුවෝ කියනවා. ඒකට දරුවෝ කියන දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. කායිතියට ගන්න දහයිතියට ගන්න කඩප්පුලි වෙච්ච උන්ගේ විතරයි. ඔය කුණු හරපේ හසුරලා කියන්න පුළුවන් ඒවට දහයිති සම්මාන දෙනවා. පොඩි උන් කියනවා ආපෝ හය හතර දන්නේ නැතිව ඌවට වැඩක් නැහැ කියලා පැත්තකට දානවා. ඌට තේරෙනවා මේ වැඩිවන කියන මිනිහා අපේ තාත්තා අපට කියනවා සදාචාර වෙන්න කියලා බහනට ඌත් වැද්දා. අපේ තාත්තා කෙලින් ඵලයන් කියනවා ඌත් කක්කොට්ටා. මේ කක්කොට බන වැඩි බන තියෙන්නේ මේ බාහිර මේ නිදර්ශනේ ගේන්නේ මම කාටවත් නිග්‍රහ කරන්නේ අපේ අපච්චිත් බැනුම් අනන ওই විදිහට කෙරුවොත් ඒක නෙවෙයි මේ විඥානය මෙන්න මේක තමයි ඇතුලේ ගෙනියන ගේම. නිදියෙන් නිින්දෙන් අවදි වෙච්ච ගමන් මම තාත්තා කෙනෙක් වෙනවා. තාත්තා කෙනෙක් වෙලා මම නිදාගත්ත තැනමයි උදේ නැගිටිනකොට බෙල් එකක් කොහමද වුණා තාමත් තියෙනවා. දත එකක් කොහමද වුණා තාමත් තියෙනවා. කොන්ද එකක් කොහමද තියෙනවා තාමත් තියෙනවා. මැරිච්ච කාම තමයි පුදියගත්ත කාමයි නැගිටලා තියෙන්නේ. හරි සතුටක් තියෙනවා. අර පුදිය ගන්නකොට තිබුණු ලයිස්තුව නැගිටපු ගමන් තියෙනවනේ ඒක නොතිබුණොත් එහෙම. අලි අලි අවුලක් වෙන්නේ. දැන් ඔපරේෂන් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා කෙලිම ඇක්සිඩන්ට් බෝඩ් එකේදී ඇස් දෙක ඇරියොත් එහෙම අලි අවුලයි මේ මනුස්සයට දන්නේ නැහැ මොකද උනේ අර කෑල්ල තියනවද දන්නේ නැහැ මේ කෑල්ල දයිනවද දන්නේ නැහැ හිත තාම මොකක්වත් අල්ලලා නැහැ නර්ස් තමයි ඇවිල්ලා කියන්නේ දඟලන්න එපා වගේ දකුණු කකුල නැහැ කියලා එතකොට තමයි අතකාල් බලන්න හැබැයි නේන දකුණු කකුල එතනින් තමයි ලෙඩා වෙන්නේ එතෙන් දෙනකල් ලෙඩක් නැහැ ඒ ඒ ඒ රූපය පිළිබඳව අල්ලගත්තට පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අද ඔපරේෂන් එකක් කරලා ෆුල් ඇනස්තීෂියා දීලා සිහියන වෙලාව ගත්තොත් අමුතුමයි වැඩි. ඕනම හාමුදුර කෙනෙක් අමු තිත්තකුණු හරපෙන් බයිනවා. හිතා ගන්න බැරි සාමගනතලා තුන් හතර දෙනෙක් ගැන මට කිව්වා ඒ වේදනාව එනකොට ආය මොකුත් නෑ ළඟ ඉන්න එකට දන්න හොඳම සංස්කෘත වචන ටික කියලා බයිනවා. ඒතු ගාන චන්දිකුණ ස්වාමීන් වහන්සේ රේරේකර මහත්තයර කියලා තියෙනවා. රේරේකර මහත්තයා ඉන්න ඕන නම් අහගන්න පුළුවන් රේරුකාණ සංසං අපවත් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ ඇහි ඔපරේෂන් එකක් කළා තිනවා. එතකොට ෆුල් ඇනස්තීසියා. ඇහි ඔපරේෂන් කළා දෙන්නේ ඉස්සලා වතුර බීම නතර කරනවා. ඒ කළා නර්ස් අත් දෙක වඳිනවා වතුර බොන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ශාන්ති ඇඳේගෙන දාලා සිහිනකොට කෙල්ලෙක් ළඟ ඉඳලා තියෙනවා. නර්ස් කෙනෙක්. ළමයට කතා කළේකවලු මේ දුවේ වතුර ටිකක් ටීකිල්ල අහගෙන ගියා වතුර දෙන්න එපා කියලා තියෙන දොස්තර මහත්තයා කියලා. තද උනාලු අර ස්වාමීන් වහන්සේ කියන අවුරුදු 7ක් මහත්යෝ අවුරුදු 7ක් කවදාකවත් ද්වේෂ හිතක් පහළ වෙච්ච මට අද තේරෙනවා කිව්වා විල්ලෙජ් ජනිතිකම් මගේ තියෙන. පුදුම තරහක් ආවයි කිව්වා අර ගෑනු ළමයා වතුර ටියන්න දුන්නාට. බලනකොට අත් දෙකත් බැඳලාලු. උන්ට වෙලාවට සංස්කෘත කතා කරලා නැහැ. <laughs> අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ලි වෙරලා ෆුල් ඇනස්තීෂියාකින් ගලවනකොට අත් දෙක බැඳලාලු ඇඳට තියලා. ඊට පස්සේ නර්ස්ට කතා කරලා මේ මේ අත් දෙක ලියන්නේ කියලා. ඒ ඒත් බොහොම මේ ඉවසිල්ල මේ ක්ලච් එකේ බස්සන්නේ දැන්. බස්සන ගමන් එයා කියලා තිනවා නෑ දොස්තර මහත්තයා කියන්නේ නැතුව බෑ කියලා. ඒ ලෝසාන්ද තද වුණාලු. තද වුණාට පස්සේ කිව්වලු මම එහෙම බැඳලා තියන්න වටන කෙනෙක් නෙවෙයි කිව්වලු. කියලා මට කියනවා මම ඉතාමත්ම ප්‍රවේශයෙන් වචන තෝරපු නිසා මට ওই නමට කීයකි මං එදා කියපු දෙය. මං එහෙම බැඳලා තියන්න වටන කෙනෙක් නෙවෙයි දැන් මම ලොකු ආහඳුරුවනේ මේ ටික ලොකු ආහඳුරුවෝ එහෙම කවුරු හරි පුළුවන්ද මේ මේ පාංගඩේකින් බැඳලා තියන්න ඇඳට උන්නේ මමයා එන වෙලාවේදී පුදුමාකාර අරගෙන. ඉතින් ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ. පෙන්වන්න තියන්නේ ෆුල් ඇනස්තියාවස් වලින් පස්සේ නැගිට වෙන වෙලාවේදී නිින්දෙන් අවදිින වෙලාව නිසා භාවනා කරලා කිසිම සද්දයක් හිතවිල්ලක් නැත්තන ගෙදලා හිතවිල්ල එන තැන් දිවට ගස්සලා යන හැටි. ආය මොකොන්නේ අපුවක් කිත්ත ගලේ ගැහුවා වගේ. පතුරු ගහිලා යනවා. ඉතින් හැම යෝගාවචරයම කියනවා පුදුමයි ස්වාමීන් වහන්සේ මේ රූපේ ගෙවම් කරාට පස්සේ කියන්නේ රූපේ අල්ලනවා ආනපාන මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේ ආස්වාසි නෙවෙයි මේ ප්‍රස්වාසි මේ ප්‍රස්වාසි ආස්වාසි කියලා අල්ලගෙන හොඳට අල්ලගෙන ඉවල දැන් ඕකෙම ඇහක් පිට ඇහක් තියාිනකොට ඔන්න ඔය නැති වෙනවා ඉතින් කවුරු හරි කිව්වොත් හා හොඳයි හොඳයි ඒක හොඳයි ඒක නැති වෙන්නේ ඝර්ෂණයක් පීඩනයක් ආතතියක් දරතයක් හොඳයි අනික පාට ආය රූපේ එන හැටි බලන්න සහලවන හරියටම කොඳු වැට පෙළට අහුණු ගැහුවා වගේ ඩක් ගාලා ගැස්සිලා හිටනවා දැන් ඊට පස්සේ දන්නේ නින්දක් ගියාද මොකද උනේ කියලා. ඊට පස්සේ ඉතින් කමටහන් සුද්ධ කරන්නවා උකුලේ තියාන අලවලා කොහොම තමයි. උඹට බය වෙන්න එපා. මුකුත් වෙන්නේ ඔබ වහන්සේන වෙන්නේ ඉතින් අපිට තමයි වෙන්නේ කියලා පිටිපස්සෙන්ලා කියනවා ඇති. කමටහන් සුද්ධ කරනකොට කියන්නේ මේ තියෙද්දි කාට හරි පුළුවන් නම් ආයේ මේ නැති විඥානයකදලා විඥානයේ මතුවෙනකොට එන රූපාකාරයේ වේදනාකාරයේ සංඥාකාරයේ සංස්කාරස්කාරය කොච්චර සහලවනවද කියලා දැනගත්තොත් ඉති ඉති විඥානං කියන එක අපිට අවබෝධ කරන්න බෑනේ එතන. ඒ කලබගෑනිය නිසා ඒ හොල්ලල අතහැරීම නිසා මෙන්න විඥානේ විඥානේ පහළ වීම නෙමෙයි මේ විඥානේ ක්‍රියාකාරකම. නැති විඥානයක් නැත්නම් පද්‍යස්ථානයක් නැතුව අරමුණක් නැතුව නිමිත්තක් නැතුව තිබිච්ච විඥානේ දැන් නිමිත්තකට අටියේ තියෙන වෙලාව පාදස්ථානේ ලබන තැන. එහෙම නැත්නම් සුපතිත්ත්‍ිත වෙන තැන ඒන ගැස්ම කොච්චරද කියනවනම් මේ ඉති විඥානං කියලා භාවනා කළේ චිත්තක්ෂණය කියලා එතෙන් තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ යෝගාචරය දඟන මට භාවනා කරනදී මට ආතබූත නැහැ. හිණියක් ගැහුවා වගේ. ඉතින් කියනවා මේක හිණේම සිද්ධ වෙන්න ආවේ. ලක්ෂ කෝටි වාරයක් දිහා බලන්න ඔන්න විඥානයාගේ ක්‍රියාවලිය රූපේ නෙවෙයි. ඔය වේදනත් නෙවෙයි සංඥාත් නෙවෙයි සංස්කාරත් නෙවෙයි. මේ විඥාණය එලි දකින්න වෙලාව. එහෙම නැත්තම් කියනවනම් විඥානයේ ක්‍රියාකාරකම් පටන් ගත්ත වෙලාව. ඔන්න ඔතනදී බය වෙන්නේ නැතුණම් කෙලස් නැහැ. ඔතනදී කම්ප වෙන්නේ නැත්තම් තාදී ගුණය කියලා කියන එක. ඒකට කියනවා නොසැලෙන බව කියලා. ඒක නැති කෙනෙක් ලෝකේ නැහැ. කොහොමඩක්වත් නැහැ. නමුත් ඒක තමයි බුදුහාමුදුර අපට දෙන අභියෝගේ ඔබ රූපේ ගෙවෙන කම්ම හිටපා. ඒක ලේසි වැඩක් නෙමෙයි මම මේ පරණ බණ කියපු නිසා මම මතක් කරනවා මේ රූපේ ගිවන් කරන ගැන මොකද්ද කියලා එකකින් අදහස් කරන්නේ මේ හොඳට අල්ලගත් ආස්වාස් ප්‍රසවාසයේ ඉස්සෙල්ලා මේ දෙක අතර වෙනස නැති වෙන සංඥාව නැති වෙනවා. ඊට පස්සේ ඒතියෙදිත් හුස්ම හයියෙන් ගන්න එපා සංස්කාර වලට එන්න දෙන්න එපා. එහෙම වෙන්න ඇල දැන් ගෙවුනට පස්සේ අපි දන්නේ නැහනේ තියෙනකන් දාන්නවා තියෙන දෙයක්. ඒ ඉන්ද්‍රිය ඥානය තියෙනකන් දේවල් දාන්නවා. තියෙන දේ නැතුනට පස්සේ ඉන්ද්‍රිය ඥානය අපිව පාව දෙනවා. ඉන්ද්‍රිය ඥානවලට අහු වෙන්නේ නැහැ. නමුත් ඒ தත්ත්වෙ වැඩි වෙලා ඉන්නකොට විඥානය කැමති. ඒ නිසා විඥානික පාරට මොකක් හරි සද්දයක් වෙන gediyak ගහුවා වගේ සද්දයක් ඇති කරලා දැන් වේදනාවක් ගැන දැන් හිතවිල්ලක් ගැන තියලා අපි ආයේ අතහරිනවා ගෙනල්ලා මේ විඥාන ලෝකයට. ඒකට මෙන්න විඥාණය මේිට ඉස්සෙල්ලා යමක් නැති තැනක මම සහ මම නොවේ නෑ. යමක් නැති තැනක සීමා මරියාදාවල් නෑ. යමක් නැති තැනක අඳුන ගැනීමක් නෑ. යමක් නැති තැනක භාෂාවක් නෑ. යමක් නැත්නම්ක ව්‍යාකරණයක් නැහැ. යමක් නැත්නම්ක ආතතියක් නැහැ. යමක් නැත්නම්ක දාහයක් නැහැ, පරිලායක් නැහැ. හැබැයි මම යන්නේ. ඉතින් ඒක නිසා අපිට තමයි මට මේ දුක ටිකක් තිබුණත් ගමන්නේ මම යයි ඉන්නවනම්. ඒක නිසා අර පැමිණිච්ච මොනවා හරි දුකක් අල්ලන ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහක් හරි එල්ලෙනවනේ. ඒ එල්ලෙන්න පිදුරු ගහ දීම හරහා විඥාණය මේ මම සහ මම නෙවෙයි කියන දෙක ඇති කරපු ගමන් තමයි දුක කියන ගහට ගන්න. නමුත් මේ ජීවිතේම අපිට පෙන්නලා දෙන්න පුළුවන් භාවනා ප්‍රතිපත්තිය හරියට දන්නවනම් ඔය දුක ඇති තැන ඉඳලා දුක නැත්තෙන්ට යන්න පුළුවන් නැති තැනට අපි කොච්චර බයද කියලා. දුක නැත්තෙන්ට අපි කොච්චර වෛර කරනවද කියලා. දුක නැත්තෙන්ට යනකොට අපි කොච්චර ප්‍රයෝග කරනවද සංස්කාර කරනවද ප්‍රයත්න කරනවද නව නිර්මාණ කරනවද ප්‍රගතිය හොයනවද අපි ඒකට අකුල් හෙලන එකම තමයි පෘථග්ජනකම. ඉතින් මේ පෘථග්ජනකමේ තියෙන මේ ආශ්චර්ය දකින්නවනම් අපි ඇහුවොත් කියනවා ගිහි ගත හැරියයි නිවන් දකින්න. දැන් ඔය භාවනා කරන්නේ නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ මොකක්ද? දුක දන්නේ නැහැ. දැන් මේ මෙතන මේ දුකක් නේ ඉල්ලන්නේ. ඒ විඥානේ මතුවෙනවා කියන්නේ දුක මතුවීම. විඥානේ නැතුණයි කියලා කියන්නේ මම දන්නේ නැහැ. ඒක අපි කියන්නේ නොදැනුවත්කම කියලා නෑ. මෙන්න මේ නොදැනුවත්කමට මේ විඥානේ නැති කරගෙන අපි රූප වේදනා සංඥා සංඛාර දැක දැක දන දන ලක්ෂ වාරයක් වැඩි කර කියලා ගිවම් කරපු තැනදී අපිට හිතන්න වෙනවා ඒක තාර්කික නැහැම කියන එක මේ විඥානයේ නැති තැනට අවදි වෙන්න පුළුවන් කියලා කියන එක තමයි මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ බ්‍රහ්ම ලෝකේ දක්වා විහිදෙන සද්ද ඔච්චරයි එක සැරේම බුදුජානක කියනවා මම මේක අවබෝධ කරනකම් බුදු උනායි කියන්නේ අවබෝධ කරා විඥානයේ නැත්නම් මට දැනගන්න පුළුවන් වුණා යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුග්ගච්චි. බ්‍රහ්ම ලෝකේ දක්වම යනවා. මේ තියෙන දෙයක් දැනගන්න එක කිසිම වටිනාකමක් ඇත්තේ නැහැ ඒක. ඇත්ත තමයි අඳගොළු බිහිරියට මේ දුර්ගන්තිය මිසන තියෙන දේ වැටෙන්නේ නැහැ. බීපේ කාට තේරෙන්නේ නැහැ. නමුත් නැති දේ වටහා ගන්න එක ඊට පස්සේ එයාතුන් බලනකොට පුදුමාකාර විප්ලවීයයි. නැති දේ වෙලාවේ නැති දේ බව දන්නකම කියන එක නම් භාෂාවකට දාන්න බැරි එකක්. ඒක නිසා අපි නැති තැනට යන එක මෙතන ඉන්න කවුරක්වත් නොගිහින් නැහැ. ඔක්කොමලා ගිහිල්ලා තියෙන භාවනා කරත් යනවා නැතත් යනවා. ඒකට බීතිකාවක් තියෙනවා අසප්පුරුසයි. පෘතජනයි. අසත් ධර්මයි. බීතිකා නැති කරන්න ඕනේ මම සද්ධාව ඇති කරන්න. බීතිකා නැති කරන්න මම සීලෙකේ ඉන්න ඕනේ. බීතිකා නැති කරන්න මම සතිය වඩන්න ඕනේ. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ බීතිකාව බය වෙනුවට මොනවත් නැති වෙලාවේ දැන් මොනවත් නැහැ කියලා දැනගන්න එක උගදෙනකොට හිතනවා ඒක නම් අයියෝ ඕක මොකද්ද කියලා. එතන තමයි මේ විඤ්ඤා ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණම්ම නෙවෙයි කියන්නේ ඉති විඤ්ඤාණස සමුදයෝ. නැති විඤ්ඤාණේ හට ගන්න තැනින් තමයි අපි දැනගෙන දැනගන්න පුළුවන් ඉන්නේ මෙතෙක් කළා විඤ්ඤාණේ අපපතිත්වව තිබිලා තියෙනවා කියලා. අනාරම්මනව තිබිලා තියෙනවා කියලා. එහෙම නැත්නම් අපපතිත්තං අනාරම්මනං අපවත්තං. අපවත්තං අපපතිත්තං අනාරම්මනං. මෙන්න මේකටනේ බීතිකාව මේ. මේකට නෙමෙයි පිරිත් නූල් ගැට ගහන්නේ මේකට නෙමෙයි යන්ත්‍ර බඳින්නේ මේකට නෙමෙයි දීයෙන් පස්සේ යන්නේ මෙහෙන ගැහුවා වගේ මොකක්වත් නැතුව ගියයි කියලා බුදුරජාණන්ලේකට සුන්දර වචන තුනක් දෙනවා අනිමිත්ත අපහිත ශුන්්‍යත කියලා එක තැනක් කියනවා නැත්නම් අනාරම්මණං අපතිට්ටං අප අපවත්තං පැවැත්මක් නැහැ එහෙලදී මම කොරෝණ දෙයක් නැහැ මොකද්දෝ භවයක් යනවා ඒකට අවදි වෙන්න බුදුම බයයි ඒක අපි තනිකන් දෝෂය කියලා කියන්නේ බුදුරජාණන්සේකට කියන හොදකලාව කියලා අපි හිතනවා මේකට මොනවද දාන්න ඕනද නෑ බුදුන්ස් කියන මෙතන සම්පූර්ණ පිරලා තියෙන්නේ මේක සාතන සම්පත්තියක් කිසි දෙයක් එකතු කරන්න ඕන නෑ මේක ඒ තරම්ම පිරිච්ච ගතියක් කියලා අපි කියනවා නෑ මේක ලුණු මිරිස් ටිකක් දාන්න ඕනේ උම්මලකට ටිකක් දාන්න ඕනේ එහෙම නැත්නම් වෙන මොනවා ටිකක් දාන්න ඕනේ කියලා මේ අඩුව තමයි හොයන්නේ ඒ හොයපු ගමන් මේ කෙලසෙනවා නිසා කවදා හෝ යෝගාවචරයා ඉති විඥාණං කියලා දැනගන්න නම් එයා දැනගන්න ඕනේ රූපය මේකයි රූපය හටගන්න මේමයි රූපය අත්ංගතේ මේකයි කියලා. ඒක තමයි අපි කායanපස්සනාව කියන්නේ. ඒක ඉතින් ආරම්භක එලිපත්ත. ඊට භාවනා පටන් ගන්න උඟ දිනේ කැමති නැහැ රූපෙන්. ඒගොල්ලෝ කියනවා වේදනාවෙන් පටන් ගන්න එකට උතුම් කියලා. හිතින් පටන් ගන්න එක උතුම් කියලා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? ආහතට ඉනිමන් හදන්න හදනවා වගේ මේ පුළුවන් රූපේවත් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතන එක බාලාන්ත පන්ති වැඩක් කියලා. සරුවත්‍යංශයේ මේ අනුපූර්ව ක්‍රමයේදී ඉස්ලාම රූපේ දැනගන්න රූපේ හට ගන්නවා කියලා කියන්නේ අපි ඒලා රූපේ කියන්නේ ආනාපානේ ගන්න ආනාපානේ හට ගන්නවා දකින්න නෑ ආනාපානේ ආස්වාසය මේකයි කියලා දැනගන්න ඒක ප්‍රස්වාසය මේක නෙවෙයි කියලා දැන ගැනීම වෙන මොකක්වත් නෑ නේ උතන ඒ දෙක හොඳට අල්ලන්න මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි එතන මේ ආස්වාස ප්‍රස්වාසය මේ පිම්බි මැකිලි මේ ආස්වාස ප්‍රස්වාසය පිම්බි මැකිලිම නෙවෙයි මේ පිම්බි මැකිලිම ආස්වාස ප්‍රස්වාසය නෙවෙයි කියලා මේ වෙන්කොට දැනගන්න ගතිය විනමම මතුවෙන්නේ නැහැ. ඒක ඥාණයෙන් මතු කරගන්න ඕන. ඒකට පරිච්ඡේද ඥාණය කියලා කියනවා. පිරිසිඳ දැන ගැනීම කියලා අපි සිංහලෙන් කියන මේක තමයි අපිට නැත්තේ. ඒ තමයි පෘථග්ජනකම කියන ඔක්කොම එක මල්ලේ තියෙන. ආශ්‍රව ප්‍රසවාස තියෙනවා වෙන් කරන්න බෑ. වෙන් කරලා දැනගන්නේ මේක වෙන් කර පවතින නිසා නෙවෙයි. වෙන් කරන්න බැලුවොත් වෙන්න පටන් ගන්නවා ටික වේලා කරන මේ දෙක සම වෙනවා. ආශ්‍රව ප්‍රසවාස වෙන්කොට දැන ගැනීමට යම් ප්‍රයත්නයක් යම් වෙලාවක කවුරු හරි ගත්තොත් ඒ සාත්‍ය වැඩෙන්න වැඩෙන්න ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන සීමා මරියාදාවල් දිය වෙලා ආශ්වාස ප්‍රශ්වාස දෙකම පොදු ලක්ෂණ පරිපාල වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ආශ්වාස ප්‍රශ්වාස නැති වුණා නෙවෙයි සතිය නැති වුණා නෙවෙයි සමාධිය නැති වුණා නෙවෙයි මේ පොදු පෞද්ගලික ලක්ෂණ යටපත් කරන පොදු ලක්ෂණ මතුණා තාම මේ එළිවෙන යාමට හොඳ හොඳ සෙල්ලම් තියෙන හොඳ හොඳ සෙල්ලම් නෙවෙයි ඔය. ඔහොම යන්න කියොත් එහෙම පෞද්ගලික ලක්ෂණ නැති වෙලා පොදු ලක්ෂණ මතුවීමත් එක්කම ඒකාකාරීකමක් මතුවෙනවා. විචිත්‍රත්වය අඩු වෙනවා. ඒක පාළු ගතියක් දැනෙනවා. ඊරස ගතියක් දැනෙනවා. මේ යෝගාවචර දැනගන්න දැන් මෙතනින් එහාට කතාව යන්නේ පාළු ගතිය හරහා. ඊරස ගතිය හරහා. නින්දට වැටීම හරහා. එපා වීම හරහා. පශ්චාත්තාප වීම හරහා මේකට ලෑස්තිලා ගියොත් යට තේරෙන ප්‍රකරණ දැන් විරාගයේ ලක්ෂණ පහළ වෙලා තියෙන රාගය දුර වෙලා යනවා. ඒක ඕක මහ විශාල ඥානයක්. අත්දැකීමක්. මේ දිගේ ගියාම වෙන්නේ මොකක්ද? දැන් අර ආශ්‍රව ප්‍රසවාස දෙකම නැති වෙන්න පටන් ගන්නවා. ඉස්සලා ආශ්‍රව ප්‍රසවාස දෙක අතර මරියාදා සීමාවක් නැති වෙලා සම වෙනවා. සමහරවිට ඒක පාරටම ආශ්‍රව ප්‍රසවාස නැති වෙච්චා ඕන්න අපිට හිතා ගන්න පුළුවන්. එන්න රූපස සමුදයෝ රූපස අත්ංගමෝ. ඇතරම අත්ංගමෝ තමයි උතන අවසාන ඵලය. මේ රූපේ නැතිවීම නෙවෙයි වෙන්නේ. ආශ්‍රව ප්‍රසවාස නැති වුණා නම් මැරෙන්න එපා. මැරෙන එක නෙවෙයි වෙන්නේ. ආස්වාද ප්‍රසවාස වෙන් කරගැනීමේ සංඥා ටික දී වෙලා යනවා. එතකොට අපිට පේන්නේ ආස්වාද ප්‍රසවාස නැතුණා වගේ තමයි. ඒකෙම ආස්වාස ප්‍රසවාස වෙන් කිරීමේ විඳීම් නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියන්නේ කලවම් වෙනවා. මෙන්න මේ මායාව නැත්නම් මේ කරන ඇස්පැන්දුම භාවනා කරන 99ක් අහු වෙනවා ඒකට. ඒගොල්ලෝ හිතන්නේ භාවනාවක් කැඩිලායි කියලා. භාවනාව කරගන්න බෑ මට ආනපන භාවනාව හරියන්නේම නැහැ. මේ පේන්න ආනපාන කියලා මේ බරපතල චෝදනා කරන්න යාමේ අවස්ථානුකූල වෙන ජවනිකාටික දන්නේ නැතුව. හැබැයි මේ ජවනිකාටික පැහැදිලි කරලා දෙන එකත් යෝගාවචරයේ වක්කීම නෙවෙයි වැටෙන්නේ ගුරුවරයාගේ වක්කීම. අර කියලා දෙන්න ඕනේ මේ මේ පිළිවෙලක් කියන්නේ ඔයා මේ තොගේට මාර්ථකතන දෙන්න යන්න එපා. පුංචිවටම චන මාත්‍ර වශයෙන් මෙනෙහි කරලා මේ වෙනස් වීම බලන්න ඕක බුදුහාමරණත් වෙන්නේ ඕකම වැඩත් වෙන්නේ ඕකම වෙන මොකක්වත් නැහැ. අන්න එතෙන් යනකොට පේනවා මේ වේදනාවල් වල තියෙන විවිධත්වේ නැති වෙනකොට අපිට පේන්නේ වේදනාවක් නැති වුණා වගේ. අපි ගත්තොත් විවිධ රස සහිත ආහාර වේලක් ඇඹුල් පනිරා පැංගිරි ලුණු මිරිස් ආදි රසවල සහිත ආහාර වේල ගත්තොත් එක එක එක එක කනකොට අපිට මේ රසහය වෙන් වෙලා පේනවනේ. මේ ඔක්කොම කාපේක වම ඇරුවයි කියලා හිතන්නේ. කිසිම රසයක් නැහැනේ කිසිම ආශාවක් එන්නේ නැහැනේ ඒක ඉපා වෙනවනේ කොහොමඩක්වත් වමනියක් නෙමේ මේක දැන් හයම එකතු වෙලා මේ හය වෙන් කළ දෙන එක තමයි රස විද්‍යාව ගැන ආහාර විද්‍යාව කියන්නේ වෙන් කරපු ගමන් ඕනේ බඩුව විකුණන්න පුළුවන් ඉකලං වෙච්ච ගමන් අසුචි වෙච්ච ගමන් වමනයක් වෙච්ච ගමන් කලවම් කරපු ගමන් ඒක හැඳි ගෑවිලා යන කිසිම නැහැනේ ඒකේ කිසි අර මේ වර්ණසංතාන රසයක් නැහැනේ ඉතින් මේ කලවම මොකක්වත් වෙලා නෙමෙයි හැඳි ගෑවිලා තියෙන්නේ ඒකේ වටිනාකම සත්‍යයක් අත්තක් නැහැ. ඒ වාගේ මේ වේදනාවල් වෙන් කරලා තියෙන තාක්කල් අපිට සැප වේදනා විකුණන්න පුළුවන්. දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් මතු පිට ලාවට විතර ඇතුලේ නෑ එහෙම එකක්. සංඥාවෙන් කරන්නේ මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියලා වෙන් කරලා ලේබල් තියෙනවා. එන ලේබල් එක අනුව අඳුර ගන්න. ඒක කලවම් වෙච්ච එක අඳුරන්න බෑ. එතකොට වෙන් වෙලා තියෙන තාක්කල් අපි වේදනා සුඛ වැඩි කරන්න දුක අඩු කරන්න නටනවා. ආශ්වාසය වැඩි කරන්න ඕ ප්‍රශ්වාසය වැඩි කරන්න දිග කෙටි කරන්න අරක මේක නටනවා. නමුත් මේ දෙක සම වුණාට පස්සේ අපිට තේරෙනවා මොනවා කෙරුවත් වැඩ නැහැ. දැන් මහමුද ළඟට ගිහිල්ලා මේක ඉඩම් බෙදන්න ගියොත් වැඩක් නැහැ නේ. කාටද අයිති වෙන්නේ? නැත්නම් මේ වාතය අරගෙන ඉවලා කුට්ටි කරන්න ගත්තොත් ඝන අඩි වලින් වෙන් කරනවා වැඩක් නැහැ. ඒක ගන්න බෑ. මොකද ඒක පොදු වස්තුවක්. ඒකේ දේශීය මාර්ග කරන්න බෑ. ඒ නිසා සංස්කාර ඔක්කොම කරන්නේ ඊටාම පටු තීරුවකට. මට වාසිය පවත් ගන්න බලන්න මේක මගේ කියාගන්න ශේෂ්ත්‍රය තමයි අපි අයියා වෙන්න හදන්නේ. නමුත් දැනගත්තොත් සමස්තයේ මම නිකමෙක් මම ගණන් ගත යුතු කෙනෙක් නෙවෙයි කියලා සමස්තයේ දකින්නට සංස්කාර දී වෙනවා. තමන්ගේ රාජ්‍යයේ බල්ලෙක් ආවත් අනිත් පිටපතෙන් ආව බල්ලට හපකනවා. වෙයි කියේ බල්ලෙක් ආවොත් බල්ලා බලන්න ඕන උගේ සෙල්ලම්. හේලා හෙල්ලන්ට මේ මමයි මේකේ ආරච්චල එහෙම කොහෙද මේ මගේ ඉන්න වෙයි කෙට එන්නේ කියලා ඩෙන්ටි කාඩ් එක චෙක් කරනවා. මොකක්ද ඩෙන්ටි කාඩ් එකේ පස්ස පොඩ්ඩයි ඉඹලා බලන්න. ඉතින් බල්ලෝ ඩෙන්ටි කාඩ් එක චෙක් කරන්නේ එහෙම තමයි. ඒක කරන්නේ නැතුව එන්න දෙන්නේ නැවයි කියලා. බැල්ලියක් නම් කිසි ගාණක් නැහැ ඕනම වෙලාවක පාවට දාලා බාර ගන්න. දැන් මේට රිලෙව් එක ගෙනත් දාන්න එන කචල්. මේ ළඟදී ඇතිකලෝ රිලෙවියක් ගෙනත් දැම්ම කිසි කචල් එකක් නැහැ. ඒකි අර රිලව් අතර යවිතත් එන අපි ළඟටත් එනවා. ඕන වෙලාවක කච්චර ගල් ගැහුවත් ඒ කියනවා බලනකොට ඒක ඇති කරපු රිලෙවිය. ඔළුව දුන්නා මුකුණු ගන්නවා. ඒ ස්ත්‍රීලිංගේ. පුරුෂ සිංහයක් එහෙම දන්නා රීලව වෙනවලි එනා ඉතින් දේශ සීම අරගල මරණ කරඬු කරනවා. මෙන්න මේ සෙල්ලම අපි දන්නවනම් මේ අපි අපි බල බල ප්‍රදේශය පවත්වන හැම කෙනාම බල ප්‍රදේශය පවත්වන මේ තමන්ගේ තන තමන් අයියා වෙන්න හදනවා. අන්නේ ශේස්ත්‍රය අපි බලයේ පවත්වන මේ ශේෂ්ත්‍රය ගත්තාම අපිට පාලනය කරගන්න පුළුවන් ප්‍රදේශي අපි අයිය වෙන්න හදනවා. ඒ නිසා ඇවිදින්න ඇවිදින පය දහස්වටි කියලා කියන්නේ වෙනදාන ගියාම මම නිකමෙක් වෙනවා. ඉතින් ඒ කවුරු ඇවිල්ලා මට කියනවා මගේ ජොරේ මගේ පල්ලන අධිකාරටම හිටින් ඉඳින්. එතකොට අපි හිටින් ඉඳින් කරන්න ඕන. එතකොට අර gederදී කරන බලපුරුවන්කාරකම් පිට ගියාම නැහැ. ඒක තීරුම් අරගත්තට පස්සේ එනවා අපි මේ ගෙදෙට්ට ආවට පස්සේ අපිට මේ අඳින ඇඳිල්ල. එහෙම නැත්නම් අපි දන්න ශේෂ්ත්‍රය අපි බලේ පවත්තන්න හදන ගතිය මේක විඥානයේ විසින් අපිට මේ බලේ පවත්තන ප්‍රදේශය තා නැති ප්‍රදේශය කියලා මායාව මරියාදාව ඉරිය ඇඳලා දීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ලෝක සත්‍යයක් පාටපත් වෙනවා. සමස්තය ගන්නවා. අපි බුද්ධ ශ්‍රාවකව වෙනවා නම්, අපි මිනිස්සු වෙනවා නම් ඔක්කොමලා තමන්ගේ ශේෂ්ත්‍රයේදී අයියා වෙනවා. මම ඒ ශේෂ්ත්‍රය එකටවත් අභියෝග කරන්න ඕන කෙනෙක් කියන නීතියකට යටත් වෙලා ඉන්නවා. එහෙම ඉන්න ගියොත් එහෙනම් මම කාටවත් හතුරෙක් වෙන්න ඕනෙත් නැහැ. මම අයියා වෙන්නෙත් නැහැ. ඒ නිසා විඥාණය මෙයය කියලා දැනගන්න පුළුවන් වෙන්නේ රූප වේදනා සංස්කාර රූප වේදනා සංඥා සංස්කාර වලට සාපේක්ෂව පමණයි. එහෙම තු විඥානේ විඥානේ මේ කියලා දැනගන්න විඥානේ කැමති නැහැ. එනිසා අපි බුද්ධඥානස කරන විඥානේ කොටු කරනවා. කොටු කරනගෙන රූපයන්ගේ අයින් කරනවා. ආනපනේ නැති කරන කනකම් භාවනා කරනවා. වේදනා නැති කරන කනකම් භාවනා කරනවා. සංඥා කියලා කියන්නේ ආශස්ස අඳුර ගන්න බැරි තැනකම් භාවනා කරනවා. ඒ උඹ සංස්කරණය කරන්න එපා. අතපය හොල්ලන්න එපා. කතා කරන්න යන්න එපා. හිතන්න එපා. බුදු ගුණ භාවනා දාන්න එපා. ඔකට මොකුත් එපා. සංස්කරණය කරන්නේ තු බලාගෙන ඉන්නකොට පේනවා. දැන් විඥාණයට එල්ලෙන්න අත්තක් නැතුව යනවා. නැත්නම් විඥානේ අපපතිට්ඨිත වෙනවා. ඉතින් අපපතිට්ඨිත වෙනකොට හිඳාඩි දාන විතර කලන්තය හැදෙනවා වතුර තිබහ එනවා ඇඟ නලියනවා පෙරලෙනවා. සුලිසුලංගකට වගේ කෝඩයකට වැස්සකට ඉස්සලා ඉන අකුණු විදුලි කොටනවා වගේ අමෝ වේරම්බ වාතය හමනවා වගේ මේක එන්න පටන් ගන්නවා. ඒකෝට දැනගන්න ඕනේ දැන් මේ මේ විඥාණය කොටු වෙච්ච වෙච්ච වෙලාව කරන ලකුණු මෙතෙන්දී අපි නැවත විඥානේ තහවුරු කරගන්න උත්සාහ කරන එක තමයි වෙස්ටර්න් සයිකියාට්‍රි වල ආයෙත් දරුවට විඥානය ඇති කරලා දීලා ගෙදර පිටක් කරනවා. අර නැති වෙච්ච විඥානය ඇති කරලා දෙනවා. ඉතින් ගෙදර ගිහිල්ලා ආයෙත් ෆයිට් එකක් දීලා ආයෙත් අප්සෙට් වෙච්චාම ආයෙ පොලිමේ එනවා. බලන්න පුළුවන් මේ ප්‍රශ්න නිසා විඥානේ දුරු කරන පැත්තෙන් සයිකියාට්‍රි දිහා බැලුවොත් මේ මිනිස්සයා ඉන්නේ හොඳ තැනක. උඩ තේරිලා තියෙනවා මගේ අනන්‍යතාවය නැති වෙලා තියෙනවා කියලා. මම නෑ කවුරුවක්වත් නෙවෙයි. ආ උන්න ඕක තමයි ප්‍රകൃතිය. උන්න ඕකේ ජීවත් වෙන්න බලපන් කියන්නේ බුදුන් අර කාටද පුළුවන්. භාවනා කරලා ලැබිච්ච මේ උත්තරම සීමා මරියාදාවල් නැති අපේම අපේම අපේලුවක් වැට කඩ පදින වැට කඩ යිම් නැති අපේ ඈ වැට කොට්ටු බැමි නැති අපේම අපේම අපේලුව අපි පුදුනේ ඉතින්ද දැන් අපි දැන් අපි මේ වැට කොට්ටු බැමි බැඳගෙන මම සහ උඹ අතර දේශීයම හදාගෙන මුණ රණ්ඩුවක්ද තියෙන්නේ දැන් ওই පෞගේ දවසොන් නම් ගිහිල්ලා චෙන්නයි වල බහපුවම් ගන්නවා තොපි ඉන්නේ බද අපි අපේ උන්ට ඉදි ගන්නවා අපි තොට ගන්නවා. දැන් ඒක ටිකක් අඩුයි. ඒ මොකද මරියාදවල් හදාගන්න. අපිට මතක නැහැ අපිත් ඉන්දියාවෙන් ආපු කට්ටිය. අපි ටිකක් කල්ලතු ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට මතක නැහැ දැන් ඉන්දියාවට යනකොට ඉන්දියාවේ උන්ට අපි ගහනවා තොපි කල්ලතුනේ කියලා. ඒකල අපි ඒ කිල්ල කුටි කරනවා. මේ දේශීයම අරගලය යම් හේයකින් සුද්ධ ඇති කරන ලද්දක් කියලා අපි කියනනම් බ්‍රිතාන්‍ය රාජ්‍ය ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන නීතියෙන් ඕනම රටක් අල්ලන්න ඕන නම් ඒකේ ඉන්න ජාතිය දෙකට බෙදෙනවා. ඊට පස්සේ උන් කාවට මරනකොට පස්සේ ගිල්ල රට අල්ලනවා. දැන් අද තියෙන මුළු මුස්ලිම් ජනතාවත් එක කරනවානේ ෂියා මුස්ලිම් ෂීට් මුස්ලිම් කියලා හදලා. උන් දෙගොල්ල ගහනකොට බටහිර ලෝකේ කරන්නේ දුර්වල ජාතියට ආධාර ටික දෙනවා. පවුනේ අප්පා. මේ මේ බැරි වෙනියනේ කියලා වෙස්ටර්න් සයිකොලොජි එක පුරාවට කරන්නේ හීනමානයට පොඩ්ඩක් සපෝට් එක දෙනවා. ඊට පස්සේ අර සිංහාසයේ ගහන්න පටන් ගත්තාම ලොකු එක වටපිට බලනරෝ ڇප්ප කරන බණ්ඩ මුලගේ එන ආයුධතුගයක් තියෙනවානේ. විනාශයි රට සුද්ධ කියලා හිමීට ගන්න. ස්ප්ලිට් ඇන්ඩ් මේක තමයි විඥානය කියන්නේ. ඒක සුද්ධ ඕනේ අපිට නිවන් දකින්න. මේ සුද්ධ කරන දේශපාලන න්‍යායක් බවට පත් කරගත්ත දේ මේ මිනිස්යා තුළම දෙකක් දෙකට බෙදලා සදාචාරය සහ සදාචාරය නැති එක මිනිස්යා තුළ බෙදලා මේ සදාචාරවාදී ඉස්සර වුණොත් එහෙම ඌ සදාතනික වහකනවා. සදාචාරයේ නැති තැන ඉස්සර වුණොත් එමු සදාචාරවාදයට බයින. මේ ඇතුලේ තියෙන රණ්ඩුවක් තියෙන්නේ. මේ දෙක නැහැ පටන් ගන්නකොට. මේ දෙක දීපු ගමන් සමාජයේ පවතින මේක තියෙන්න ඕනේ. ඒත් එතකොට අපි සිටින් ඉඳින් කරන්න වෙනවා. මේ සමාජයේ දාන නීති වලට මොනසේ කියන්නේ ඔබ ගිහි ගියත් අරිනවයි කියලා කියනකොට කායි විවේකේ ලැබුණට උපදි විවේකේ කියලා කියන්නේ මොකද්ද? උඹේ හිතම උඹට කඩුවක් අරගෙන මේ කරන අනකිරීම විධාන සියල්ලම සැක බය තියෙනකම් විතරයි තියෙන්නේ. ඔය එකකටවත් සැක බය කරන දෙයක් නැහැ. ඔය මමිය කියා ගන්නව ස්කන්ධ පහෙන් එකක් තමයි උඹට ඇවිල්ලා අතපය දික් කරන්නේ. ඕකත් රූපේ වගේමයි. වේදනාව වගේමයි, සංඥා වගේමයි, සංස්කාර වගේමයි. එනිසා මේ විඥානයේ හට ගැනීම සහ විඥානයේ අත්ංගමේ කියලා තදංග වශයෙන් වෙන එක භාවනාවෙන් එන එකක් නෙවෙයි. ඒක හැටි. හට ගන්න සුළු විඥාන තියෙන නැති වෙන සුළු. අපි අන්න ඒකටම ඇහැ ගහගෙන ඒකටම ඇහගාගෙන හිටියොත් මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් කියලා පටන් අරගන්න ආධුනික මේ විපස්සනාව බලව බවටපත් වෙන්නේ උදේවැය ඥාණින් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොකද්ද ඇති වෙන්නේ නාමද රූපද මොකක්වත් නැහැ කොයි එකක් නැති වෙනවා කේන්දර පටන් ගත්තාම කියන බලවත් විපස්සනාවට ආවයි කිය. හැබැයි දක්ෂ යෝගාවචරය දන්නවා මේක නොදන්න එක නම් හිතනවා භාවනාව කැඩිලා. මොනම දෙයකටවත් අරමුණු යොමු කරන්න බෑ. මගේ හිත වික්ෂිප්තයි කියලා එයා හිතනවා. වික්ෂිප්ත නෙවෙයි විඥානය ඇවිල්ලා කියනවා අයියෝ ඕම් භාවනා කරන්න ඕනේ නැහැ නේ උඹට අඩු ගන්න. සමාධියවත් නැහැ. උඹට අරමුණක්වත් නැහැ නේ. ඔබ මෙනෙහි කරන්නෙත් නැහැ නේ. ඕක භාවනා නෙවෙයි කියලා අපිව නිකන් අංජබජල් කරලා දානවා. මේ විඥානයේ ගොඩබෙරක දෝරුකම් මේ ලනු කියලා මේක කමඨාන් සුද්ධ කරන වෙලාවේදී හරියට කියන්න පුළුවන් වුණා නම් කෙනෙකුට පටන් ගන්නකොට නම් ස්වාමීන් වහන්සේම වම දකුණු වශයෙන් සක්මන් කරා. එන්නේ ඉස්සරහට යනකොට වමත් දකුණක්ම ගුණ ඔය යනවා තේරෙනවා මේක මේ අති ඇති බවද නැති බවද ඉස්සරහද පස්සද්ද කියලා මේ Taman සැක කරන එක විතරක් නෙවෙයි හරියටම නම්බුකාර කමඨාන් සුද්ධ කිරීමේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මුන්න තරම් ප්‍රබුද්ධ ඥානයක්ද කියලා බලන්න මට හොඳට පටන් ගන්නකොට එකක් දෙයක් ආනාපාන බිනන ටිකලා හැඳි ගෑවිලා ගියා. මේ මේක මම අගේ කරන්නද නැද්ද? නැත්නම් මේ වෙලාවේදී මට සතිය තියෙනවද නැද්ද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් ඉතින් බුදුහාමර වැඩියා වගේ. ඉතින් ධර්මයේ තියෙනවානේ. නමුත් අපි කවදාකවත් ඒ වගේ භාවනාවේදී තියෙන මේ අතාර්කික පැති භාවනා දියුණුවක් වශයෙන් සලකන්න කැමති නෑ මොකද මේ පොත්වල නෑ මේක. පොත්වල නෑ යන කෙනාට හමු නොවි තියෙන්නෙත් නෑ. නිසා භාවනා කරන්න අතර හිටියත් ඇති කියලා ලොකු සංසි කියනවා. ඒකට ඒගොල්ලෝ කතා වෙලා කියනවා ඔබ හදපු සීමා මරියාදාවල් කැඩෙනවා. ඔබම හදපු එක කැඩෙනවා. උඹ හදපු එක නෙවෙයි හදපු අනිත් පිටු හදපුවත් කැඩලා තියෙනවා. උඹ තව වෙන්නේ උඹ හදපු එක කැඩුණාට විතරයි. මොකද මේක උඹ කියාගත්ත නිසා නිසා මේක භාවනාවේ වෙන දෙයක් අස්පනා පිට වෙන දෙයක් ඒ පශ්චාත්තාප වෙන්නේ නැතුව කමඨාන් වාතාවර දාන්න සාකච්ඡාවට ලක් කරන්න දෙන්නේ උඩ වෙනසක් නැහැ කාටවත් වෙන්නේ ඕකයි ඒ නිසා මේ විඥානේ හට ගැනීමත් එක්කම වෙමි කියන එකයි ඒ නිසා විඥානයේ මේ හට ගන්න මේ විඥානේ මේ රූප වේදනා සංඥානේ විඥාන කියලා දන්නවනම් මෙන්න මෙහෙමයි විඥානේ හට ගන්න මේ රූපයක් එක්කම තමයි නැති වෙන්නේ අදාළ අරමුණ නැතිවීමෙන් තමයි. ඒතකොට රුවි අත්ංගමේ කියන එක දන්නවනම් බුදුන්ස කියන මෙන්න මේකයි මම කියලා දෙන්න මේ ලෝකෙට ආවේ. අන්න එහෙම මම හිටියානම් මඤ්ඤිත වෙන්නේ නෑ. මට මම ප්‍රාර්ථනා කරන්න ඕනේ නෑ මොකක්වත් මේක සබහාසිද්ධියක්. සබ්බ මඤ්ඤිතාන සබ්බ මතිතාන මත මතාන්තර කියලා જાතියක් තියෙන අපි ළඟ. ඒ සියලු මතාන්තර හැඳි ගෑවිලා යනවා. මේක මේ මම පැතුවත් නැතුවත් වෙන දෙයක්. අහිංකාර මමින්කාර නෑ. ඊට පස්සේ මේ මම මේ මම නෙවෙයි මේක මගේ පාන්නේ මේක වගේ නෑ කියලා දෙයක් නෑ. ලෝකේ යන්නේ කෙරීම ඒ න්‍යාය පත්‍රයකට නැත්තම් ස්වභාව න්‍යායකට න්‍යාය ධර්ම වලට ඒ තුලම අහිංකාර ගත්ත ටිකෙන් විතරයි දුක හටගන්නේ. මමින්කාර ගත්ත ටිකෙන් විතරයි දුක හටගන්නේ. හැබැයි මේ දුක හටගත්ත තැනින් විතරමයි නිවන් දකින්න පුළුවන්. ඒකම අල්ලලා ඒ දුක ඇති වෙන එකින්ම ණය මේ මේ භාවනා කරනකොට යොන්සමස්කාරයට කොට ඒකේ මේ අවබෝධයක් ඇති වෙනවා වගේ මේ අහිංකාර මමින්කාර පවතින්නේ මම තා මම නෙවෙයි කියන මේ සීමා මරියාදාවල් තුල මේ සීමාව කොහෙද තියෙන කියලා මන්නේ කොච්චර අනිත්‍ය දෙයක්ද කියලා අපි මේ වැල්ලේ ඉරියඳින්න හැදුවට අකුරු වතුරේ අකුරු අඳින්න හැදුවට මඩේ ඉනි හිටවන්න හැදුවට මේ එකක්වත් අහුරු නැහැ අපිම නිත්‍ය කරගන්න තමයි මේ උදය සනාතන සටන. මේවා නිත්‍යයි. ඒ නිසා අපි පෙන්නන මරියාදාව, දේශ සීමාව, අරගලේ සඳහා ගන්න දේශ සීමාව කොච්චර මනෝ විකාරයක්ද කියලා දැනගත්තොත් එයාට අහිංකාර මමින්කාර මම සා මම නොවේ කියන එක හිතින්ම වාගත්ත දෙයක්. මේ හිතින්ම වාගත්ත දෙය නැතුව මමත් මිනිස්සේ කෙනෙක් විසුත් මිනිස්සෙක්. එතකොට අපි ඔක්කොම සමස්තෙටනේ දී වෙලා යන්නේ. සමස්ත ජීවිතය මගේ ආචිවාසිකම් දෙනවා මගේ පවිලි ආචිවාසිකම් දෙනවා මගේ රටේ ආචිවාසිකම් දා ගන්න දෙයක් නැහැ අපි අනිත් මිනිසුන්ගේ ආචිවාසිකම් තහවුරු කරනකොට මම ආචිවාසිකම් දෙන්නලා ඉවරයි අපිට කරන්න තියෙන්නේ අනිත් අයගේ ආචිවාසිකම් තහවුරු කරන්න එතකොට ඉවරයි මේ මගේ කට්ටියගේ තහවුරු කරන්න හදනවා කියන්නේ ආමන වැඩක් ඉතින් බුදුරජාණන්සේ බෞද්ධයන්ට විතරක් කියලා බණ කියලා නැහැ මිනිස්සුන්ට බණ කියලා තියෙනවා ඇහිච්ච උන් ටික බුද්ධාවම කදාගන්න ඇහිච්ච නැති මිනිසුන්ට දුර හටන් කොට මම කොච්චරක් මේ මේ පවතින දේ දැන් බුදුහාම පෙන්වා දෙන ප්‍රകൃතිය විකෘති කරගන්න හදනවාද කියලා මේ විඥානයාගේ ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඒක කරන්න බෑ සමාජයේ ඉඳගෙන. ඒක අපිට කියන්නේ මේ ගිහි ගියත් ඇහැල්ල මේ පැත්තකට වෙලා. ඒක තුල බලමු. බැලුවට පස්සේ මේක තුල අපි යම් ප්‍රමාණයක් කරගත්තට පස්සේ ඔක්කොම සමානයි. ඒක ඇහැලියේ ඉන්න බත් කන්න මිනිස්සු අපි. කවුරු හරි දෙන පැදුරක බුදින જાතියක් අපි. සමගි වෙන්න උනන්දු වුණාට පස්සේ අපිට පුළුවන් සමාජයට ගිහිල්ලත් බලන්න මේ වෙන් කරගන්න හදන ලෝකේ සීමා මරියල් දාන හද ලෝකේ නෑ මට එහෙම එකක් නැහැ. ඕගොල්ලෝ සීමා දාගන්න ප්‍රශ්නයක් නැහැ. මට නැතුව ඉන්න පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු අපිව මකන්න හදන හැටි බලන්න. කිසිසේත්ම කැමති නෑ එහෙම මේ අල්ල බදා ගන්න මිනිස්සුන්ට ලෝකේ ඉන්න දෙන්නේ. ඉන්න පුළුවන්. අරවත්ෙන් අවුරුදු 45ක හිටිය ස්වභාවික මරණයකට ලක් වුණේ. අනික සේරම සාස්ෘණ වංශලා මිනිවරුමකට ලක් වුණා. ඉන්න දෙන්නේ නැහැ. ඒ තරම ලෝකේ විසමයි. මොකද ලෝකේ කියන්නේ විඥාන විසින් හදන එකක්. විඥානය කියනවා මම සා මම නොවේද. ඒ කියන්නේ වර්ග ભેද, ಜಾති ભેද ඉල්ලනවා. නැතු ඉන්න පුළුවන්. ඒ නිසා මෙහෙදි මේ ගන්න අභ්‍යාසය ලෝකෙට ගිහිල්ලා දාන්න ගියාට පස්සේ මේ මිනිස්යාගේ වැඩ අහංකාර මමංකාර නෑ. එයා මේ පුද්ගලික ලාභ ලබා ගන්න වැඩ කරනවා. ශාසනික වැඩක් කරන්නේ. ඒක කාටවත් විරුද්ධ වෙන්න බෑ. මගේ වචනේ කියනවා එයා නිතරම ජයක් ලබන්නේ. පක්ෂයක් පරද්දලා නෙමෙයි ජය ගන්නේ. එයා නිතරම ජයක් ලබනවා. ඒ අහිංකාර මමින්කාර මේ පහටම බුදුහාමර මේක එක විදියට කියනවා. ඒක නැති වෙනකොට මේ මාණයට මම වෙමි කියන මාණයට කුණ්‍යක් ගහගන්නවත් තනක්. මාන අනුශේකට ඉන්න තැනක් නැහැ. අරයට වැඩිම උසස් පහත් අරම මේවා කියන සේරම මේ විඥානයේ විසින් අන්දන කාඩ්බෝඩ් ඔටුන. මේ නාඩගමට රජෙකුට අන්දලා අපිට. ඉතින් එන්නු සටන ගනු කණු කණු කඩු ගනු කඩුව එන්නු සටනට කියලා ඉතින් අපි දෙල්ලම් කරනවා. ඉතින් අර තුන් මේ මේ තුම්මන් හන්දියේ එකෙක් කිනවල හොඳට ඇඟපත තියෙනවා. ඉතින් ඒ නිසා ඌට හැමදාම රජ ඇඳුම අඳ ඒ වුණාට ඌට ද්‍රවිඩය කියන්න බෑ. ඉතින් ආයු කියනලු ගනු කඩුව එන්නු සටන නවතිනු දොර උඩ කියනවලු. හැමදාම රියසල් කරනවලු ගනු කඩුව එන්නු සටනට කියලා නවතිනු දොර උඩ කියනවලු. හැමදාම ඌට ද්‍රවිඩය කියා ගන්න බෑ මොකද ඌ රජ පරපරෙක් නෙවෙයි. අපිත් උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පුම්බන්නේ ඇඳලානේ කාඩ්බෝඩ් උන කවුරු හරි අපිට ගිනියට උරලා දැම්මට පස්සේ උඹ තාත්තා උඹ පුතා උඹ සභාපති උඹ ලේකම් කිව්වට පස්සේ අනේ ඇත්තත් මේ ලෝකේ ඉන්නවනම් හොඳට පේනවනේ මේ නටන නාටකම. ඒක තමන්ම දැක්කොත් මොකද හිතන්නේ? කවුරු වෙනද මේ පෙට්‍රල් පුච්චන්නේ? කවුරු වෙනද මේ දුක් ගන්නෙ? ඒව ගන්න නැති මිනිස්සු කිසිම අතහනයක් කරද ජීවත් වෙන්නේ. ඇයි මට බැරි? කියලා අපි අර සීමිත ප්‍රදේශයක හෝ අපි සියල්ල සමසේ ජීවත් වෙන්න පටන් ගත්තොත් මහානානුසය කියන එක මොනතරම් වරදණ්ඩයක්ද කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔලුවට පරපටයක් දාලා කරකවනවා වගේ පුදුම මාන්නකනේ අපි ජීවත් වෙන්නේ. මේ පැවිදි වෙලත් යෝගාවචර වෙලත්. ඒක දකින්න එක ලොකු දෙයක්. ඒචරි එක ඒකම ජීවත් වෙන ලෝකෙක හිටියොත් ආය වෙන අපාදණුවක් ඕනේ නැහැ. උදේට කසපාර 300, දවල්ට කසපාර 300, රාත්‍රීට කසපාර 300 කකා ජීවත් වෙන ඊට වැඩිය හොඳයි. හිඟා කාලා අනු පරවටිපත් දාමේ ජීවිකාදී අබින්නම් පච්ච වේකදානේ අනුකම්පා කරන මේ නැති පරිකාර තත්යක් දෙන්න කියලා ජීවත් වෙන්න ගියාම මොකක්වත් නැහැ හරිම අහිංසකයි නමුත් ඒක පහත් ජීවිතයක් කියලා අපිට ආධිරාජ්‍යවාදී උගන්වනවා බුදුජානක කියනවා රාජ්‍ය සපත ඇහැල්ලා ගිහිල්ලා පාත්‍රයට මොනට හම්බෙලා කණ එක තමයි උතුම් ආර්ය ජීවිතේ අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වෙන්නේ කියලා. ඒක අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වෙන මනසට දගේ කරනවා. එතකොට මේ මනස තුළ මානේසා මානානුසයට ඉඩ නැහැ. එතකොට අපි වෙනවා අපි නාඩගමේ නෙවෙයි ඉන්නේ දැන්. ඒ නැත්තම් වේශ නිරූපණයක නෙවෙයි ඉන්නේ අපි. වේශ නිරූපණයක් ඉන්නවනම් ළඟ ඉන්නේ කරන්න කියනවා මේ මචං මේ මම ඇන්දොත් පෙන්ඩා මට පණ්ණාඩි අලපන් මූණට. මේ කාඩ්බෝඩ් උටුනක් අඳලාද ඉන්නේ. ඒ වෙලාව වෙනම් කරන්න එපා මට තද වෙන්න තියෙනවා පස්සේ පොඩ්ඩක් පැත්ත කරලා මට කියලා දෙන්න බැරිද කියනවා ඒක තමයි මේ පවාරණේ කියන්නේ දිට්ඨි එනවා දුත එනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි අනුකම්බං උපාදාය ඉතින් එහෙම කෙනෙක් හම්බ වෙනවා නම් ජීවිතේ සංසාරේ භව ගමනේ කල්යාණ මිත්‍යා තමයි. අමාරුයි බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි අපි ඒක අනුන්ට දෙනවා ටික ටික හම්බ වෙන්න පටන් ගන්නවා. ඒතකොට මේ මානානුසය පිළිබඳව යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තොත් අපි මුළු දවසම ටෙලි නාඩගමක් රංගපෑමක් වේශ නිරූපණයක් එන්ෂාවට වෙනම ටෙලිවිෂන් ගෙනල්ලා ලයිසන් ගෙවාගෙන දඟලන්න ඕනේ. අපි මේ රංගපෑම දකින්න පටන් ගත්තොත් ඉතින් hina කාලා ජීවත් වෙන්න පුළුවන් බත් නොකා. ප්‍රේමී මාගේ ආහාරේ කියේ ප්‍රේමී මාගේ ආහාරේ කියපු දාසේ අහල් පොත අයින් කෙරුවා ජෝතිපාලගේ. වැඩ නැහැ ඉතින්. අහල් පොත ඉන්නේ දවස අහල් දුන්නේ. ප්‍රේමී මාගේ ආහාර නම් අහල් පොත බාර දෙන්න කිව්වා. ප්‍රීති බක්කා භවිස්සාම කියලා බුදුදහස කියනවා මේ ලෝකේ තියෙන නාඩගම. හැබැයි ඕක hina වෙන්න නම් යන්න එපා ගුටි කනවා. ඉතින් hina වෙන්න ඕනේ මේ මිහිතමත් අන්ති මත් වට්ටතිය කියලා පොඩි පොඩි පොඩි hinaවක් කරන මිසක හඬනක hina වෙන්න බෑ. මොකද ලෝකේ හරි තරහයි. ඒගොල්ලන්ගේ හෙළුව දකින්නවද? යෝගාවචරයන් අතර මිහිතමත්තන් තියෙනවා. මොකක්ද ඒකට ලස්සන වචනයක් තියෙනවා මේ මදසින්හාව. දැන් බුදුරජාණන්සීනේ මදසින්හාවෙන් හැම වෙලාවෙම පේනවා මේ කට්ටිය මෙතෙදි ඇඳගෙන හිටියට හෙළුවෙන් ඉන්න හැටි. මේ මාන්නෙන් ඇඳලා ඉන්න හැටි. ඒක බස්සන්න පුළුවන් මේ ලෝකෙදී මේ මානනුෂයේ බහිනකොට යාට තියෙන මේ විඥානයේ ඇතිවීම නැතිවීම දැකීමේ තමයි අපි මේ නාඩගමක ඉන්න එක සහ ස්වභාවය, හීනෙක ඉන්න එක සහ ස්වභාවය අන්තිමට බලනකොට මේ ස්වභාවයත් හීනයක් කියලා තේරෙනවා. මේ ස්වභාවයත් නාඩගමක් කියලා තේරෙනවා. ඒක ඒක තමයි බුදුජානනාංශය අපට පෙන්වන්න හදන්නේ. අපි මේ හීනෙන් අවදි වුණාට පස්සේ අපි නෝ අවදි වෙලයි කියලා. නාඩගෙම ඇඳින් ගැලෙවට පස්සේ හිතනවා අපි දැන් නිකම්ම නිකන් සිරිබිසුණා කියලා ඊට පස්සෙත් අඳිනවා. ඒ ඇඳිල්ලක් දකින්න පුළුවන් වුණත් ඔන්න ආර්ය ලෝකේ සහ පෘථග්ජන ලෝකේ පේනවා. ආර්ය ලෝකයේම අඳින්න ඕන කමක් නෑ. ඇඳට ඇඳ බව දන්නවා. මම ඇඳලා තියෙන රජුරණ බව දන්නවා. ආන්නේ දන්න ලෝකේ විවහාරයයි නැති ලෝකේ විවහාරයයි ගත්තොත් එහෙම අර ගොල්ලන්ගේ තියෙන්නේ ඒ තමයි. ඇඳලා ඉන්න එකට රාගයක් කරන්නේ ඒ වෙලාව හැටියට ඒක කරන්න ඕනේ. ඒක ඉවරච ගමන් ගලවලා දැම්ම විරාගීව ඒ දේ කරන්න පුළුවන්. හරි ත්‍යාගවන්තයි. ඕ මම මේ වෙලාවේ මෙහෙම තමයි. නමුත් අනික් වෙලාවලට මම නිකන් සාමාන්‍ය මිනිස්සෙක් විතරයි. උදැන්සේ නිතරම කිව්වා මම බ්‍රහ්මීෙක්වත් දෙවියෙක්වත් ගාන්ධාරයෙක්වත් මිනිස්සෙක්. කාටවත් තේරෙන්නේ නැහැ බුදුහාමර මිනිස්සෙක් කිව්වේ කියලා. අනික හැම ශාස්ත්‍රවලෙක්ම කිව්වා මම දෙයන්නාසේ ගෝලෙක් කියලා. මම මේ දේව පුත්‍රයෙක් කියලා. නෑ නෑ මම කිසිම දේව පුත්‍ර ගන්න මගේ අම්මා මාමාය තාත්තා සුද්ධෝදන ඒ දෙන්නගේ සංයෝගයෙන්ම ඇති වුණේ. කොච්චර ලස්සනද කියලා බලන්න. ස්වභාවي අර තියෙන මේ සුප්‍රීම් தත්වයකට යන්නේ නැතුව තමන්ගේ මේ තියෙන මනුස්සකම ඒ නිසා යා ඒ තියෙන ත්‍යාගවන්තකම ඇත්තටම මේ මානානුසය දීලා දාන ගතිය. චාගා පටිනිස්සග්ගා අතරින්ට ලෑස්ති වුණ වෙලාවේ. අන්නේ වගේ ගති තියෙනවා නම් බුදුදහසේ කියලා තියෙනවා. එයා අනුපා අනුපාදා විනිබ්බානෝති. විමුක්තෝති. ක්‍රමේ විමුක්තිය සඳහා යනවා. එයා දන්නවා යන්න ඕන තැන. අන්නේ ඒ සඳහායි බුදුදහසේ කියනවා තථාගතයන්වහන්සේ මරණය මැත්තේ වෙයිද නැද්ද කියන එක නෙවෙයි ඕන කරන්නේ. මේ උපාදානස්කන්ධ පහ දැනගන්න. දැනගෙන එව්ව එකක් වශයෙන් ගන්නව වෙනුවට ඒ එක එකක් තනියම හිට ගන්න ගන්න Tamange කුට්ටිය කඩා ගන්න ගන්න. එහෙම නැත්නම් ආයතනය පිහිටව ගන්න කරන සටන දිහා බලන්න. ඒක දැක්කට පස්සේ තේරෙයි මේ නයි පස් දිනෙකම අල්ලක දාගෙන එකක් යන්න හදනවා වගේ. නයි පස් දින එක එකාට කිල ගන්න හදන. ඒ තරම්ම නයි මල්ලක් මේක. මේකට මම කියනවා වෙනකොට මේ නයි මල්ල දැක්කොත් ඒ කිනා ඊට පස්සේ නයි මල්ල පිළිබඳ අයිතිවයි කියන හැටිත් මේ නයි මල්ලම එකක් මම කියාගත්තොත් තියෙන හැටි දැක්කොත් කාරු බතයි වමනේ දැක්කා වගේ. කාපු ඛණ්ඩ සීසල බතයි කක්ක කරපු එකයි දැක්කා වගේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒකට ලෝකෙ හිතන එක සදාචාර සම්පන්න මේ වමන ගැන කතා කරන එක. සදාචාර සම්පන්න මේ අසුචි ගැන කතා කරන එක කියලා. නමුත් අරකම විපරිණාමයක් තමයි. ඉතින් තමන් තුලින් අන්නේ ටික දැක්කීමේ ශක්තියට මේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයත් දත් දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිල් ජනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි සතිವಾರය ඉවර කරන්න ඉස්සෙල්ලා කාට හරි කියන්න තරම් දෙයක් මත ප්‍රකාශ කරන දෙයක් ප්‍රශ්නයක් කියනනම් සාදර වෙමු. නැත්නම් අපි සම්ප්‍රදාන කළ ධර්ම දේශනාවක් මා කරන ස්වභාවයෙන් ittavata chati gata sajjana පෙළඹෙමු. කාගේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් නැත්නම් අවසරසන් මේ මට මේ අයත් වගේ දෙනවා මේ දැන් මම මේ විතර මේ කරාරුන් දෙයකින් කොහොමද එකපාර අයින් වෙන්නේ කියන්නේ. අල්ලගෙන ඉන්න දේ මේ තත් තියෙන ක්‍රමයේ භාවනාව නම් භාවනාව දැන් කරන්න උත්සාහ කරයි හවසින් ඉඳලා. ඒ අවස්ථාවේ හිත පිට ගිය එකත් එක්ක මේක සම්බන්ධ කරන් කියනවා. බැරණුම් ලොකුට බැරණුම් කාර්යයක් වගේ එකපාරම. බැරණුම් කාර්යය වශයෙන් නැත්නම් බයට හේතුනේ අරමුණක හිත තියන්න යනකොට පිට යන එකද එහෙම නැත්නම් මේ විඥානය වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්න බැරිකමේ වශයෙන්ද මොකේද බය පදනම් වෙලා තියෙන කාරණා දෙකක් කියපු නිසා මම මේ ප්‍රශ්නේ විඥානේ කියන එක පොත තියෙන්නේ ඒක හොයාගන්න බැරි වේද කියන බයක් නෙමෙයි බෑ කොහොමඩක්වත් බෑ ඒකයි බුදුහාම කියන්නේ රූපය අල්ලන්න මිත්‍ය රූපං ඉති රූපස්ස සමුදෝ විජ රූපස්ස අත්තං ඒකට අපි රූපයකට හිත දාන්න හිත පිටපයින්නවනේ එතකොට අපි දන්නවනේ රූපේ බලන්න දෙන්නේ නැතිකම නෙමෙයි කරන්නේ අරමුණක තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. එතකොට අරමුණෙන් අපි හිත පිටපැන්නයි කියන්නේ. සද්දකරිය ඊට පස්සේ නැවත කොයි වෙලාවකරි සංසාරේ කොයි වෙලාවකරි සපර අරමුණ හරියංකයේ පිට ගියේ හිත නැවත එන වෙලාවක් තියෙනවා දැන් මතක තියෙනවා. එහෙමයි. එතකොට සතුටක් ඉන්නේ නැද්ද? එතකොට සීම සතුට ආය නැවත නේ නේ නේ නේ නේ. ඒක තමයි නිවන කියන්නේ. ඒක නිවන නම් ඒක වැඩි කරා. මොකද්ද වැඩි කරන්නේ? නිවිච්ච වෙනවා. හිත පිට ගිහින් ගිල්ල තියෙන මොහොත. ආයෙත් කියන්නේ? පිටට යනවා. ශබ්දයකට යනවා කියන්නේ. පිළිදින ශබ්දයකට ගියාට පස්සේ මම කරන්න කාර්යය මට අමතක වෙනවා. ඒකට නැවත හිත පිහිටවාගෙන ඉන්න ප්‍රමාණය කාලය වැඩි කරගන්න. හිත නැවත එන හැටි බලන්න ඒක මමයිද කියලා බලන්න. එහෙම. එහෙම. තේරෙන්නේ මොනවද? ඒ කියන්නේ අ ඊයේ හිත පිටට ගිය හිත ආවට පස්සේ මමද කියලා නෑ නෑ හිත පිට ගිය හිත ආපහු වෙන්නේ මම කියලාද හිත විහිම්මද හිත විහිම්මද ඉතින් එහෙනම් ජොලිනේ අපා නිකන් හිත හම්බෙලා තිනවා නැති කියන අඬන හිටියට පිට ගිය කඩප්පුලි හිත නැවත එකට එන එක ඉබේ වෙනව නම් තව මොන නිවනක්ද අපිට මොනවත් අටවන්නේ නිවනට ඔය ඕකට තමයි නිවන කියන්නේ ඒකට ජොලියක් ලයින් ඉච්චරයි නිවන කියන්නේ වෙන හිනාවක් එනවා නිකන් එන ගාච්ඡ තෝම පිටිනගේ වුණ හදාගෙන වැරදෙන දේවල් ගැන හෙන report ගහනවා. මේ අත පිට තියෙන හැම වැරදිල්ලක්ම පිටිපස්ස ජයග්‍රහණය කරන ඒක විතරක් කතා කරන මිනිස්සු. එහෙමයි. දවසෙ කී ලක්ෂයක් කරනවද අපිට සතුට වෙන්න ගන්න. හිත පිට යන හැම වෙලාවෙම ඉවර වෙන්නේ ඕකෙදී. අපිට උගන්ලා තියෙනවා හිත පිට යන එකයි අරකයි මේකයි ලයිස්තු හදා හදා කීවෝ කිව්වා ඊට පස්සේ හතරවන් අන්දිය කරලා කරවෙන්නු ගාන විතරක් අයියෝ කහන්න. මිනිහෙක් එන්නේ නැහැ. ඒක යකෝ කියන්නේ හැම වෙලාවෙම තෝ ආපහු එනවනේ ඒකනේ. පිළියක ලාභයක් හම්බෙලා දෙනවක සතුට යන්කෝ. කවුද විරුද්ධ වෙන්නේ? ඊතර ගෑණි විතරක් විරුද්ධ වෙන්නේ. මම කැමති නෑ ඒම ජුලියක් දාගෙන. මේක සූස්තියක් නෙ කියන්නේ මෙතන. පිටි යනවා හත්තනම්. අපි මැරලා නැත්නම් බෙල්ල ගහලා ගිහලා තාපව ඇවිල්ලානේ. ඕක විතරක් බලන්න. ඔබ කියන්න බෑ මේ ගිහිල්ලා උඹල මේ මූ මේ ගිහිල්ලා හන්දෑවේ අරින්ට කියනවා ස්වාංශ උදේ කියපු විදිහට පිට ගිහලා ආපහු ගන්න. ඉතින් අර ගෑනු හූල්නවා. මේ මේ ස්වාංශගේ පිරිමින්ට වෙනම උගන්වනවා. ඊට බලලා දෙයියන්ගේ නාම. පිටියකට බෑනේ ඒ ගිහිල්ලා හන්දෑවේ කියනවා උදේ ස්වාංශ අර කියපු එකේ විදිහට පිට ගිහලා ඉතින් අර ගෑනු වඩ පිට වන්නේ. උදේ කිව්ව කොයි ස්වාංශ උදේ දැක්කේ නැහැ. මේ මහත් රිට්ටික් එකේ නේද? ඔය ඉන්නේකුත් ඒ වගේ. <laughs> නැතිෙකුත් ඒ වගේ. මේ දෙනවා පොඩ්ඩකට පැත්ත කරලා මේ කාපන් කියලා ඒක ප්‍රසිද්ධිය කියපාරව අතෙන්දී. ඡාය ගෑනවා. සාන්ත මුත්තේ කිව්වත් අපිට නොසලකනවා. පිළිමින්ද විතරක් මේ උපනිෂද් දෙනවා. ගුරු මුෂ්ටියක් දෙනවා. අපි අපි අපි ජීවිත බුද්ධියක් නේ පිට ගිය හිත නැවත එන එක. භාවනා කරන්නේ නැත්නම් ඔක දන්නේ නැහැ. කොහොමඩක්වත් දන්නේ නැහැ. නැත්තම් තියෙනවනේ ඔක. එන්නේ බුදුරජාණන් කියන්නේ ඔය නරක ගුණ හොර බලන්න එපා. මෛත්‍රිය තියෙන්නේ වැරදි තින්ද අපෝ තන්ට එන තැන බලපන්. එතන තියෙනවා අපේ ලොකු ලයන්විත ගතියක්. කරනවා නේ කොච්චර උනත් හිතේ බයලජ්ජ අඳුරනවනේ මේක. අප වෙනවනේ. අන්න ඒ ක්‍රියාවලිය විතරක් කියන පොතක් කියන්නේ. ලෝකේ ප්‍රධානම සාහිත්‍ය වෘත්තිය බාඩපත් වෙනවා. වැරදිච්ච තැන ඉඳලා අපව එන එක හැම පුංචි පුංචි සිද්ධියක්. විස්තර සහිතව බලන්න මුතුම මුදිතාවක්. බුදුහාමර කියන පුදුම ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. මේ සද්ධර්මයේ කොච්චර සජීවීද? මගේ හිත පිට යනවා ගැන කොච්චර චෝදනා කරත් බුදුහාමර ලයිසන් එකක් දෙනවා පිට ගියේ හිත ආපහු එන හැටි පොඩ්ඩක් කියපම් පුතා. ඒක ඒක මුල් දවස්වල කියන්නේ. ඒක අපි කරන්නේ ඉන්න ඇරලා ඇරලා ඇරලා ඇරලා තාම මෙරිලා නැහනේ. අතප්පයි කරලා නැහනේ. ඒ නිසා පොඩ්ඩක් බලපුවා ඒ කුස කරවද්ද පැත්තක දාලා පිට ගියේ හිත එන එක පොඩ්ඩක් බලපන්. මුඛාවත් කැමති නැනකො භාවනාවක් කරගන්න. ඒගොල්ලෝ හිතන්නේ මේ මේ මේ ප්‍රශ්නේ පැන යන උත්තරයක්. නෑ. ඉන හැම වෙලාවෙම බුදුහාමුදුරු ඉන්න රැස් වීදෙනවා. ඒක විතරක් කතා කරන එකට මම කියනවා ආර්යයන් වහන්සේ කියලා. ඊට ගියාට පස්සේ අන්නත්තරේ හිත අප වෙන හැටි විතරව කතා කරන්නේ. මේකෙන් අර පිටන්නේ ඔක්කොම මකලා. කපරාරුවක් ගන්න. එනට්ට ගන්නවා කපරාරුවක් ගන්නවා. නීට් එක දෙන පොටි පාරක් දාලා ඇදලා ඇරගහම එන්නේ ඒක විතරයි කතා කරන්නේ. මේක ආටක් අත්තපෙන්නේ නැති කරන්න බෑ. ඒක මානව අයිතිවාසිකමක්. අනේසාර හේතුපත් ධර්මයේ මෙතර වල බල සම්පූර්ණ කියන එක ඒක හොඳට මේ ඒක ඒක ඇත්තම හරි වටිනා ඒ කාරණේ බල සම්පූර්ණයේ ඔබට කිසිම විද්‍යාඥයෙකුට මේ නැසන සම්පූර්ණයේ දීතාව හරියටම මැද ලක්ෂිත වෙන්නේ කරන්නේ. හිතර ගත නෙවෙයි යන්නේ. ඒ වගේ ඒක හේතුපත් ධර්මයේ දෙන්න පුළුවන් හොඳ මේ මේ කෙන් මේ කෙන් විල්බර් No Boundaries කියලා පොතක් කියලා. ඒ පොත මම පිටු ගානේ කියෙව්වා. මොන්සේ කතා කරන්නේ බොහොම භෞතික විද්‍යානුකූල වගේ පෙන්වන්නේ. මොකද පුංචි කාරණාවෙන් එවන්ස පෙන්වන අපි ඇද වුණොත්, චපල වුණොත් ලක්ෂයක් හිටිනවා. කෙලින් ඵලය ලක්ෂයක් නැහැ. අනන්තයි. මේ මේ මේ ඇද වෙලා ගියොත් ඒකට සාපේක්ෂව ලක්ෂයක් හැදෙනවා. එතන අපි මේක වටේ කරකවනවා. දැනගනි දැන් ඔබ ඇද වුණොත් කරකෙන්නේ. කාටද පක්ෂක් ගහයි. කෙලින් ඵලයන් අනන්තයට යන්නේ ලක්ෂයත් අනන්තයට යනවා. ඒ අපි කියන්නේ කවුරුත් ගණන් ගන්න. ඒක කාටවත් අදාළ නැහැ නේ කිසි ජොලියක් නැහැ නේ වචන වල. මේක පෙන්නලා දෙනවා ආය ඔය මේ පොත් දෙක තුනක තියෙන භෞතික විද්‍යා කරුණ. ඒ කියන්නේ මැත්සරත් ඒ ධර්ම විස්තර කරන හැටි දුක සපහරත් පුළුවන්. සමාජ ධර්ම හරහත් ආර්ථික විද්‍යාවන්ට එක පෙන්ලා දෙන්න පුළුවන්. මේ මොඩල් එක පෙන්නකොට මේ පොත ආනන්දේ මහත්තයා මට බයින ඔය මනුස්සයා කියන චරිතයක් කරන මිනිස්සු කියන්නේ ඔබ මේ පොතක් අල්ලන්න නටන්න දන්නේ ඕකේ මොනවද තියෙන්නේ කියලා. මට ඒක වැදිච්ච නිසා මට හරි ආශාවක් තියෙනවා සරල රේඛාව කිසි කෙනෙකුට පක්ෂග්‍රාහී නෑ. හැබැයි ලස්සන නෑ. ගෑණියක් කනකොට වැද කැලිටි කියන ලිංගත්‍ය තියෙනවා. ගෑනුන්ගේ ওই වක්‍ර ටිකේනේ. ලිංගිකත්වයට චිත්ත අනින්ද අඳුරන ගැහැළුවර ගෑණිකේ රූපයක් අඳින්න ඕන කෙනෙක් දක්ෂයි. මොකද අපි කෑදරකම නෑ අඳින්නේ. ඒකම ඇද ඉරිටි කියන දෙල්ලම තියෙන්නේ. කෙලින් ඉරවලින් චිත්ත ගන්න බෑනේ. ඒකට පේනවනේ චිත්‍ර කියන්නේ චපලකමක් කියලා. චපලකමනේ චිත්‍ර තියෙන්නේ. ඉතින් අපි ඒක නෙමෙයි ඉස්කෝල වල ගිහිල්ලා පන්ති වල උගන්වන්නේ. ඉතින් බුදුහාම රෝග දන් ආයේ වාහනේ දාලා පළලා හරි ගසලා කෙලින් කරලා ගන්න ගියාම කියනවා අපරාධ නිර්මාණ ජීවිත කෑවා බුදුහාමුදුරෝ. ප්‍රගති ජීවිත කෑවා. නව නිර්මාණ සාධන ඇති කෙරුවා. මම පුළුවන් නම් කරපන්කෝ. ඇත්ත කතාව අමාරුයි කෙලින් කරන්න. කෙලින් කරලා බලපන් ඊට පස්සේ පුත ඕන දෙයක් කරන්න. හැමතරම ඔය චපලකමේ තමයි ශිල්පේ තියෙන්නේ. අංගු අංගු ගන්න කොටයි කඟක ලස්සන සයින් දෙකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. නගක් කොහෙද මෙහෙම කෙලින් ගන්නකොට මොකක්වත් නැහැ නිකන් මම බාලු වෙන්නේ ඔක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම යනකොට අංගු අංගු ගන්නකොට අග ලස්සන. වාහනේ වාහනේ ඉස්සර කණ්ඩායම් එක පිටිපස්සේ බලන්නේ අර උද්‍යාව. මුදලම තරයි ඒකට කිව්ට ඉස්සරහ එක කියන පිටිපස්සේ ගාට සයිඩ් එකේ බලනකොට ඔයා ලස්සන. නිසා මේ චපලකමේ තමයි අපේ මේ ජීවිත රැඳිලා තියෙන්නේ. ඍජු වේයන් ඍජු වෙච්ච ගමන් ඔබ නිකම් බෙඩියට ඇදලා දාපු මුරුංග ලෙල්ල තරම් වටින්නේ නැහැ. සූපු කරලා එළියට දාව මුරුංග ලෙල්ල තරම් වන්නේ. ඉතින් ඒ කුණු බාල්දියකටවත් දානවට කැමති නැහැ කුණු බාල්දිය. අදින්න දාන වේරමණී සික්කපන සමාධි කියන්නේ ඔන්න ඔබද. අදින්න දාන. කරපන් ඉස්කෝලේ වුණා හරි නිකන් ඉන්නවා. අදින්න දානත් කරපන්. ඇද්ද දැන් ඉතින් අපරුංග ගන්න තහනම් කරලා තියෙන සංඥාන මොකද අදින්න දානවා කියන්නේ. ඒක අපිට අහු වෙන මේ. ඒ තියෙන නිසා නේ උරුංග ගන්න. එදා කැලේ ටික ඉතුරු වෙනවා. නෑ උරුංග හම්බෙන්නේ. ඉතින් දෙන්නේ දාන කියලා මේ මුද නැ කියන එක. දෙන්නේම දාන පාර ළඟ දෙන්නම කලයි සම්බුදු. ඒ දෙන්න ගන්න තියෙන්නේ ඉවරයි. හැබැයි කොහොමද යන්නේ නැහැ. ගන්නවා ඒ වෙනකොට යැපෙන හැටි දන්නවා. හොඳයි අපි එනම් මේ දින සාකච්ඡා කරන දෙයක් නැහැ කියන අදහසෙන් තවතාවාදී ගාථා සජ්ජානකට ගිහිල්ලා මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවේ නිමාව සටහන් කරමු.